ඉතින් අපි මේ දිගටම මේ දේශනා මාලාව මුල් කරගත්තේ ඉස්සරහින් තියාගත්තේ දේශනා මාලාවේ මාතෘකා වශයෙන් වටිනා සූත්‍රයක් වෙන මේඝිය සූත්‍රය. මේ මේඝිය සූත්‍රය පොත්පත් දිගහැරලා බලන නැත්තන්ගේ පහසු පිණිස මතක් කරනවා නම් ඒක උද්දෘත කරගන්න හේතුනේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රිපිටකයයි සූත්‍ර පිටකයයි. ඒ සූත්‍ර පිටකයේ කුද්දක නිකාය කියන පොතේ උදාන පාළියේ උදාන පාළි පාළි අර්ථ සංග්‍රහ වෙලා තියෙන ගාතාවක් විදිහටයි මේක සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ සඳහන් වෙන්නේ ඒ භාවනා කරන ස්වාමීන් වහන්සේ නමකට වෙච්ච අකරතැබ්බයක්. ඒ කියන්නේ එපා වීම නිසා අධික ප්‍රතිඵල අපේක්ෂාවෙන් ਸਰවචනාංශයෙන් සමුගන්න. ਸਰවචනාංශයට මතක් කරලා ඒතර අනුමත කරනව නෙවෙයි කෙසේ නමුත් දැඩිසේ ඉල්ලීමක් කිරීම නිසා ਸਰවචනාංශයේ සමු අරගෙන ගිහිල්ලා භාවනා කරන්න ගියාම ඒ අර ਸਰවචනාංශයේ යටතේ ඉඳද්දී තිබුණු මන්ද වේගය කෙසේ වෙතත් සම්පූර්ණ භාවනාවක් ඇදලා හිත තද බල විතරක වලට ලක් වෙලා මේ පිරිහෙන එනතන් භික්ෂුත්වේ පවා පිරිහෙන தත්වෙටපත් වේගෙන එනකොට ඒ ස්වාමීන් වහන්සේට ඒ පෙරකල පිනක් නිසා නැවතත් ඒ ਸਰවචනාංශේ ළඟට ගිහිල්ලා මේ වෙච්ච සංගතිය මේ වෙච්ච සංසිද්ධිය කියලා උපදේශපතන්ට අදහසක් පහළ වෙනවා. ඇත්තට මේක බලනකොට මේ මේ ගිය ස්වාමීන් වහන්සේගේ ගුණයක්ද සරුවච්චන් වහන්සේගේ ගුණයක්ද කියන එක හිතා ගන්නමාරි බොහොම ගැඹුරු ධර්මතාවයක් විතර තියෙන. මේ ගිය ස්වාමීන් වහන්සේත් අතකසා දාගෙන ගියාට නැවතත් සරුවච්චන් වහන්සේ ළඟට එන්න යම් විදියක ලෙන්ගතුකමක් නැත්තම් යම් විදියක පෙරකල පිනක් තිබිලා තියෙනවා. ඒක නිසයි අපිට අද වටිනා සූත්‍රයක් සූත්‍ර පිටකයක ටික තියලා තියෙනවා. ඒකම සරුවච්චන් වහන්සේත් ඒ දීපංකර පාදමූලයේදී තමන් වහන්සේට අරහත් ලබා ගන්න පුළුවන් තරම් පින තියෙද්දී ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවේ මෛත්‍රිය නැත්නම් ඒකට කියන්නේ මහා කරුණාවෙන් සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් එච්චර කාලයක් පෙරුම් පිරුවේ මෙන්න මේ වගේ කෙනෙකුට Taman කෙරෙන් අතකසා දාන යන කෙනෙකුට පවා කිසිම වෙනසක් නොකර ඒ පුද්ගලයාට සිද්ධ වෙච්ච ධර්මතාවය පුද්ගලයාට කරන උපදේශ පන්තියක් වශයෙන් බණක් වශයෙන් ලෝකෙට එකතු කරලා ਸਰුවඥ ආදර්ශයක් ඉදිරිපත් කරනවා. ඒ නිසා මේගිය ස්වාමීන් වහන්සේ නැවත නොපෙමිණියානම් එහෙනම් ඉතින් මේම සිද්ධියක් එකතු වෙන්නේ නැහැ. නමුත් ගියා ඊට පස්සේ ආවේ නැහැ කියන වතාව ඉදිරිපත් කරනවා නම් ඒක බුදුහාමුදුරන්ටත් කැලලක් වාගේ එකක්. ਸਰුවඥ වහන්සේගේ ਸਰුවඥ ගුණයටත් නුගුණයක් වෙනවා. අතකසා දාගෙන ගියාම කෙනෙක් ආයේ නැවත එනකොට සරුවඥාන්සේ සරුවඥ නෑ. ගහලා බැනලා එලවනවා. එහෙම නැත්නම් යාට ප්‍රිය නෑ. එයාට ආය උපදෙස් දෙන්නේ නෑ කියන අදහසක් ලෝකේ ප්‍රචලිත වෙන්න ඕනේ මේකේ ස්වාමීන් වහන්සේ නොයෙන්දනම්. නමුත් මේ දෙතුන් දෙනම වහන්සේලාගේම තිබුණේ ශ්‍රේෂ්ඨ ගුණ දෙකක්. ඇත්තරම අපෙත් පිනක් නිසා මේ සිද්ධිය වෙලා ඒ කියන්නේ විවාහ වෙච්ච දෙන්නෙක් දික්කසාද වුණා. නිකාය හදලා නැවත ඒ දෙන්න එකතු වෙනවා වගේ දෙයක් අර සරුවචනාංශේ ළඟට මීගේ ස්වාමීන් වහන්සේ පැමිණීම හරිම වටින සංසිද්ධියක්. ඒක ඒක හරියට මේ කියනවා නම් මේ <coughs> චර්ම බණට අද මාතුකාට අදාළ නැති වෙන්න පුළුවන් මේ සිද්ධියට එළඹිච්ච නිසා මම මේ මතක් කරන්නේ. භාවනා කර කර ඉන්නකොට අපේ හිත නන්නත්තර වෙනවා. මේ හොඳට මේ ඉස්සෝදා නාගෙන සක්මන් කරලා වටිනා තැනක වාඩි වෙලා ලুকু ප්‍රාර්ථනාවක් ඇතුව මම මේ මූල කර්මස්ථානයේ හිත පවත්නවා කියලා තමයි අපි කාය ජීවිත নিরপেক্ষව වාඩි වෙන්නේ. වාඩි වුණාට මොකද හිත පිච්චෙනිච්ච වඳුරෙක් වාගේ මේ රිලෙවෙක් වාගේ අත්ෙන් අතට පනින්නේ කිසිම න්‍යාය පත්‍රයක් ඇතුව නෙවෙයි. ඒ චේතෝට නරක තැන් කොටක් පයි. හොඳ තැන් කොටක් පයි. ඒ හොඳයි කියලා කියන්නේ කාමයට හොඳ දේවල්. නරකයි කියලා කාමයට හොඳ දේවල්. අරමුණ මගාවි. එහෙම අරමුණ නොගෑරපුවාම සාමාන්‍යයෙන් ඇති වෙන්නේ පශ්චාත්තාවපයක් තමයි. නමුත් ඒ දැනගත්තට පස්සේ මම දැන් ගිහිලා වැටුනේ නරා වලකයි එහෙම නැත්නම් කාම ලෝකෙටයි කියලා ආපහු අර මූල කර්මස්ථානට එන ගතියක් තියෙනවා නම් ඒකේ ගුණේ මෙච්චරයි කියලා කියන්න බෑ. ආපහු නැවත පැමිණීම ඒක මේ සතියේ කෘත්‍යයක්ද සද්ධා විකෘත්‍යයක්ද වීරිය කෘත්‍යයක්ද සමාධියේ කෘත්‍යයක්ද ප්‍රඥාය කෘත්‍යයක්ද කියන්න බෑ. මේ මොකද්ද ධර්මතාවය? එතකොට ඒ සඳහා ඒ ගිය ගිය නන්නතර වෙච්ච හිත පිට ගිය හිත හිත ගිය පිට ගිය හිතවිල්ලකටය වේදනාවකටය සද්දකටය කියලා කිව්වට පස්සේ නැවත ඒක දැනගත්තට පස්සේ හිත අකීකරු වෙලා නැවතත් වැඩපොළට ආපහු එන්න වගේ ආවනම් අන්නේ ආපහු එන ගමනේ ಗುಣ වැඩි නන්නත්තර වෙලා පිට ගමනේ තියෙන නුගුණ වලට වැඩි. ඔකයි මේ මේ ශේක පුද්ගලෙක් දකින්න දැක්ම. පිට යන්නේක නුගුණ වැඩි ආපහු වෙන එක ಗುಣ අඩුයි කියන්නේ පෘථග්ජනය. පෘථග්ජනය නිතරම නිකටල්ලේ තියාන ඉතින් ශාප කරගන්න කොච්චර කෙරුවක්වත් මගේ හිත පිට යනවා රාගෙට යනවා සද්දෙට යනවා වේදනාවට යනවා කියලා ඉච්චරමයි. හැබැයි ඒ ගිය ගිය සෑම වෙලාවකම ආපහු කීකරු ආවා නේද කියන එක විතරක් පමණක් දකින්න. ජනේක නොසිතා. එහෙනම් ඉතින් අඩු ගානේ සීක භූමියටත් පත් වෙලා තියෙනවා. ඒ ඒ වෙලාවනේ දකින දකින වෙලාවේ කොච්චර පිට ගියත් මේ ආපහු එනවා නේද කියලා. ඊට පස්සේ ආපහු කොහොමද අපි ඒකට සාතර වෙන්නේ? කොහොමද අපි ඒක තනවා වඩලා ඔහොම තමයි හිත කැහැටි ඔය උඹ නෙවෙයි, උඹේ මනාපේ නෙවෙයි, ඔය උඹේ දෙයක් නෙවෙයි, ඔය පිට යන එකත් ධර්මතාවය. ඒක තමයි සංසාරෙ මෙතෙක් කල් අපි පුහුණු පුරුදු කරපු දේ. රූපෙට, සද්දෙට, ගන්ධෙට, රසෙට පණින එක. නමුත් ආපහු එන එක නම් කාම වස්තුල ගුණයක් නෙවෙයි. ඒ වගේ මේක හිතලා ගන්න පුළුවන් චේතනාත්මක වෙන එකකුත් නෙවෙයි. නොවෙන්නෙත් නොවේ. ආනේ එන වෙලාවට සාදර වෙනවනම් කොච්චර පිට ගියත් කොච්චර හිතමනාපකන්ති වුණත් අතක සාදාන ගියත් අපව නැවත පැමිණෙනකොට බාර ගන්න පුළුවන්කම තියෙනවනම් ඒක සාරුවඥයි. ඒ ඒ ගුණේ සාරුවඥයි. ඊට පස්සේ එතනේ කැලලක් ඉතුරු වෙන්නේ. ඉවරයි. ඒ සිද්ධිය ඉවරයි. නමුත් ආපහු ආවට පස්සේ කොනහඬ ගත්තොත් ඉඟි කරන්න ගත්තොත් රිදවන්න ගත්තොත් ඒක වටින්නේ නැහැ. ඒක වටින්නේ නැහැ. ඒක ධර්මානුකූලවම කාරණා කියලා දෙන්න ඕන. ඔහොම තමයි මමත් ඔහොම තමයි උඹටත් ඔහම තමයි මේ වතාවේ දැන් උඹ අපහුව ආව නමුත් ඊගාවතාවේ යනකොට ආයෙත් යන්නේ කේන්ති ගිහිල්ලා තමයි ඒ ගියාට කමක් නැහැ අපෝ එන්න තියාන ඵලයක් ආවට පස්සේ ගියාට වැඩිය හොඳයි ආපේ කියලා කල්පනා කරන්න ඕනේ කියලා බලන එක මම මතක් කරා ඉස්සෙල්ලා ඒක සතියමත් නෙවෙයි මොකද සතියේ කෘත්‍යය අපව ගෙන්න ගන්න එක නෙවෙයි එළඹ සිටීම පමණයි නමුත් එළඹ ඉඳිල්ල හොඳයි කියලා සම්පජඤ්ඤයට අහුවෙලා ඒක වරද්ද වරද්ද කරපු කෙනා දවසක මේ ඉබේ සිදුවෙනවා වගේ පේන ආපහු එන එක මොන තරම් වටිනවද මේක තියෙනවා නම් මං අසරණ නෑ නේද මං ආපහු මගේ හිත මූල කර්මස්ථානට එන එක වළක්වන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නෑ නේද මම පිටතරදල් දාන්න ඕන තරම් මේ ඍතු ගුණ වෙනස් වෙන්න පුළුවන් ආහාර නරක වෙන්න පුළුවන් හිත නරක වෙන්න පුළුවන් කර්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන් ආපහු එන එකමයි ඇතේ නේද තියෙන්නේ ඒක වළක්වන්න කෙනෙක් නෑ නේද කියලා කල්පනා කරුවොත් ඒ පුද්ගලයාට මං නම් කියන්න තියෙන නිවන් දැක්කා වගේ තමයි. මොනම දෙයකින්වත් එයා බිම දාන්න. හැබැයි සාක්ෂාත් කරලා නැහැ. නමුත් මේ නිවන කියන එක ඒ තරම්ම මේ අගේ ආඩම්බරේ වටිනාකම. පිටියානේක ගැන කතා කරනවා නම් නාස්තිකයි විනාශකාරී පාපතරයි. කෙලස් කියන්නේ ඒකට. ආපහු එන එක සියලු කෙලස් වලට වැඩිය බලවත්. ඒ චිත්තක්ෂණේ සියලු කෙලස් වලට වැඩිය බලවත්. ආවට පස්සේ හිත නැවතත් මූල කර්මස්ථානෙ ඉන්නවනම් අපිට කියන්න පුළුවන් නිවන් දැකීමේ ශක්තිය කියලා. ඒ වගේ තමයි අර මේ ගිය ස්වාමීන් වහන්සේ අතකසා දාගෙන ගියාට යන්න ඉස්සලා කිව්වා. වෙන මොනක්වත් නෙවෙයි කිව්වා. මට උපස්ථාන කවුරුවක්වත් නැහැ. කවුරු හරි එනකම් පොඩ්ඩක් ඉන්න. ඔබ වහන්සේ නිවන් දැකලා තියෙන්නේ මට විතරයි වැඩ කරගන්න තියෙන්නේ. ඔබ වහන්සේට හරුවක් නැහැ. මට වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේට ඌලියම් කර කර මෙතන හිටියයි කියලා මට හරියන්නේ නැහැ කියනවා. නිකන් අපි ඔය කිවල් දොරවල චර්චුරු ගාන වචන මතක් වෙනවා. ගියාට පස්සේ ආපහු බුදුන් සිහිපත් වෙනවා. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් ඉතින් කියන්න තියෙන්නේ මේ බුද්ධ ආගම හොඳ නැහැ කියලා අනෙක් ආගම් වලට ගිය කට්ටියටත් අමලියක් කරදරයක් වෙනකොට බුදු අම්මෝ කියන ආය පන්සලට තමයි. එතකන් නම් ඉතින් අර ආර්ථික උපමාන එහෙම නැත්නම් දේශපාලන සමාජික උපමාන කියන අපේ දෙයයන් ආච අපිට මෙහෙම මෙහෙම දේවල් සලකනවා රැයත් සලකනවා දවලුත් සලකනවා කියලා යනවා. අමලියක් කරදරයක් වෙච්ච දවසට බුදු අම්මෝ කියන ආපහු එනවා. ඉතින් ආවට පස්සේ කොනහන්න හොඳ නැහැ. ඇයි උඹ ගියේ කියේ ඒක වැදන්නේ අපේ බුද්ධ ආගමේ එහෙම එකක් නැහැ. අද අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස පහනාය කියන එකටත් බොහෝම සම්බන්ධයි. හැබැයි ඔය ඔය කියනකොට අහගෙන ඉන්නකොට ඕක රසයක් මිහිරයක් තිබුණට කරන්න ගියාම නම් හරියම අඩු. පැති දෙකම අමාරුයි. Taman අතකසා දාන ගියාට පස්සේ ඒ යාමයි කල්යාණ මිත්‍යා කියලා දැනගෙන ආපහු එතෙන්ට ඇවිල්ලා පත්ක දෙලලා අවසරයි ස්වාමීන් වහන්සේ මට මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා කියනවා කියන එකත් වමාරපු දෙයක් කරනවා වගේ. ඉතාමත්ම දුෂ්කර දෙයක්. ඒ නිසා ආවට පස්සේ මේ මිනිස්සයා මේ සීතල වතුර බලාගෙන ආපු මිනිහට ඇල්ල උණු වතුරක් කරන්න වාගේ මාවත් ඇල්ලා ගියා නම් ඵලයන් කියලා ඒ කියන එක කවදාකවත් නෑ ඒකේ මනුසකමක්වත් උත්තම ගතියක්වත් යෝගාවචර ගතියක්වත් උපේක්ෂා ගතියක්වත් නෑ ඒ නිසා මේ දෙක එකතු වෙච්ච තැන සාසනේ පිළිපද. ආයති සංවරේ බලාපොරොත්තු යම් කිසි කෙනෙක් පාපෝච්චාරණයක් කරනවා නම් උන්නට ඕනම දෙයකට සමාව දෙන්න පුළුවන්. දිව යුතුයි කියන එකයි අපේ මේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ජීවිතාදර්ශයෙන් පෙන්වුවේ බුදුහාමුදුරුවෝ කියපු දේ කරලා පෙන්වුවේ ඒක හරියට කියනවනම් මෝඩයා දකින්නේ කොහොමද නෝන්ජලයා දකින්නේ තව වැරද්දක් කරන්නට ලයිසන් එක දුන්නා වගේ. කොච්චර මං වැරදි කරුවා ප්‍රශ්න නැහැ අපේ ආම්තුරු බාර ගන්නවනේ කියලා තමන්ගේ වැරදි සේරම ආම්තුරුන්ගේ තියෙන උපේක්ෂාව නෝන්ජල්කමක් විදිහට සලකලා කරනවා ඒකේ ආදීනව නොබෝ කලකින් ඒත් අවින්දි ඒක කිසිසේත්ම ගණන් ගන්න එපා ඒත් සෙල්ලම් කරන්නේ එහෙම හිතනවා නම් යම් කිසි කෙනෙක් හයි ටෙන්ෂන් වයරකත් එක කිසිසේත්ම විසුමක් දැරීමක් නැහැ ඒ නිසා අපි යටත් වෙන කාටද ධර්මයේ තියෙන ධර්ම ගෞරවයට පුද්ගල ගෞරවයක් නෙවෙයි ඉතින් මම යටත් වෙනවනේ මම කෙලස් ටිකයි යටත් කරන්නේ. මම කෙලස් ටිකයි වන්දවන්නේ කියලා අනේ මගේ නොදැනුවත්කම නිසා මම මෙහෙම කළා. ඉතින් ගිය පාරත් මම ඕක කරා මේ සැරේත් කරා. නමුත් එහෙම මෙහෙම කරනකොට මම හැදෙයි කියන හැඟීම එනවනම් ඒ ලොකු ස්වාමීන් වහන්සේගේ අර ඔවදාන් ලියපු පොතේ ලියලා තියෙනවා සිය සැරයක් කරලා 100 සැර 101 වෙනි වතාවටත් සමාවිල්නවන මසුරු වෙන්න එපයි කියලා. උන් ඔය දීලා දාන්නේ. ඔබ 100ක් කරා මම 100ක් දුන්නා නමුත් ඔබ හැදෙන පාටක් නැහැ. නමුත් මම ඒකට මසුරු වෙන්නේ නැහැ කියලා 101 වෙන තරම් වෙන්නේ. ඒකල කියලා තුන 102කටත් මේ පාහරයක් පාහර වැඩේ කරන්න ඉඩ තියෙනවා. ඒත් සමාව දෙන්න කියලා තියෙනවා යටිල්ලේ තියෙනවා භයානක ලෝක රෝග පවා සුවේන අවස්ථා ඇත කියලා. එවැනි භයානක රෝග සහිත කෙනෙක් වුණත් සුව වෙන්න ඉඩ තියෙනවා. ඒකේ එයාට දෙනවා. සැකේ වාසිය ආතුරයට දෙන්නේ. Taman ඒ වෙලාවේදී කැත්ත උස්සගෙන මේ විනිශ්චයක් විතර කරන්න යනවා නෙවෙයි මොකද අපි මෙතෙන්ට ආවේ මේ වාගේ කොච්චර දෝ වැඩි කරලා අනන්ත අප්‍රමාණ කල්යාණ මිත්‍රයන් රාශියේ ಗುಣ නිසා මේ කල්යාණ මිත්‍රෝ කවදාකවත් අපෙන් මේ බිල ගෙවන්න කිව්වේ නෑ අපිට. ඇත්තටම අපි දන්නෙත් නෑ අපිට කොතනද කොතනද අනුකම්පා ලැබිලා තියෙනවද කියලා. ඒ නිසා මේ කල්යාණ මිත්‍රෝ ගැන සලකලා මේ ශාසනයේ තියෙන්නේ ඔන්නෝම ඉවසන තැනයි කියලා ඉදිරියට යන්න පටන් අරගත්තොත් කවුරු ලෝකෙ මොන පාහර වැඩක් කරත් මොන කැත වැඩ කරක් කරුවත් මගේ හිත නරක නොකරගෙන ඉන්න මට යන්ත්‍රයක් මන්ත්‍රයක් හම්බුණා වගේ. ඉතින් උගෝ දෙනෙක් කියනවා මේක කරදරීමක්. එහෙම නැත්නම් නෝන්ජල්කමක් කියලා. ඒ වැරදි කරන එක නා කටකොණෙන් hina වෙනවා. මේ හාමුදුරුව වගලා ගන්න පුළුවන්. මොනවා හරි ගිහිලා කිව්වට පස්සේ කොච්චර වැරදි කරුවත් කමක් නැහැ. සමාවෙල්ලොත් මේ හාමුදුරුව වගලා ගන්න පුළුවන් කියලා වගලා ගන්නේ තමන්ගේ කෙලස් ටික තමන්ගේ මල්ලේ දාගන්න එක තමයි. කිසි කෙනෙක් කිසි කෙනෙක්ගේ වැඩකින් කෙලෙසන් තමයි. කෙලෙසෙන්නේ තමන් කරන ප්‍රතික්‍රියාවෙන් තමයි. එසා ප්‍රතික්‍රියා නොකර බුදුහාමුදුර ගැන සීකලනේ මේ කරන්නේ. ධර්මයේ මේ මේගේ සූත්‍රයේ කියලා තියෙන දේ මේ කරන්නේ. ඒ වගේම සංඝයා වහන්සේලා අපේ උතුම් પરම්පරාව කරපු නිසානේ මේ කරන්නේ කියන හැඟීමෙන් කෙරුවොත් වරදින්නේ. කෙසේ නමුත් මේ බුදුරජාණන් වහන්සේ මේගේ ස්වාමීන් වහන්සේට මතක් කරනවා යම් කිසි කෙනෙකුට මේ අංග සම්පූර්ණ වෙද්දී බලාපොරොත්තු වෙන චේතෝ විමුක්ති අංග සම්පූර්ණලා නැති කෙනෙක් ඉන්නවනම් ඒකේ නාමයේ කල්යාණ මිත් ආශ්‍රය කියන එක ඉසමුදුනේ සලකන්න ඕනේ කියලා. එච්චරයි කියන්නේ. මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයට වැටුණට පස්සේ ඒ පුද්ගලයාට සීලය ලේසි වෙනවා. මොකද කල්යාණ මිත්‍ර ළඟ තියෙන්නේ සිල් කඩන්න දෙන්නේ නැති දඬුවම. සිල් කඩනකොට ගන්න. නැත්නම් රිදවන. එහෙම නැත්නම් දඬුවම් දඬුවම්. ඒ නිසා කල්යාණ මිත්‍රක වැටිලා ඉන්නකොට සිල්පද කැඩෙන්න ඉඩ අඩුයි. එහෙම කැඩෙනවා නම් කල්යාණ මිත්‍රයෙකුත් නෙමෙයි. ඒක නිසා කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉන්නවා සීලය රකින්න. ඒ සීලේ දුඟාක් වෙලාට අපි මේ හයියෙන් සලකන්නේ ඔය මේ සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරේ මොනිය කටයුතු. නමුත් වෙනමම පස් තුන්වෙනි කාරණාව තියෙන මේ කට පරිසම් කරගන්න. දෙතිස් කතා. මේක මේ අර කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉඳගෙනත් මම සිල්වන්තයි කියලා හිතාගෙන කොච්චර දෝ කරනවා. කෙරුවට මොකද ඕක ඉතින් මේ ඉතර තද බල අකුසල කර්මයක් නෙවෙයිනි කියලා. නමුත් ප්‍රධාන වශයෙන් වෙන්නේ කල්යාණ මිත්‍රත් එක්ක තියෙන අර sannivedanaye කපලා ඒ කියන ඕනාට වැඩිය එපා කරන දේවල් ඕනෑ දේවල් වලට කරාරිනවා එපා කරන දේවල් වලට යනකොට කල්යාණ මිත්‍යාට තමන්ගේ ඇඟේ දාගන්න බැරි නිසා ඈත් කළා දාලා නිකන්. ඉතින් ඒක විශාලම පාඩුව. ඒක තමයි මේ ලෝකේ බුදුහාමරගෙන තියෙන බ්‍රහ්ම දණ්ඩේ පනවන්න ඇත්තේ කතා නොකරින් කියන්නේ. ඒ කියන්නේ මරණ දඬුවම තමයි. මේ ශාසනයේ මරණ දඬුවම තමයි බ්‍රහ්ම දාන්නේ බ්‍රහ්ම දාන්නේ කරන්නේ මොකද්ද? ඒ කිව්වට අහන්න එකම දේ තිරසං කතා කතා කරගෙන ඉන්නවා. අර මේ අල්පේච්ච කතා වගේ එනකොට පැත්තකට යනවා. ඉතින් ඒකත් ඒ නිසා තමයි හිතා ගන්න ඕනේ. ඒ අල්පේච්ච කතා ආදී කතා දස කතාවක් තුළ ඉන්නවා මිස අර 32ක් වූ තිරසං කතාවල යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ විදිහට ඉඳලා මේ පුද්ගලයා මේ ඥාන දර්ශනයේට ප්‍රතිපදා ඥාන දර්ශනයේට නැත්නම් අපි මේ පහුගිය දවස්වල දීඝ්‍ර වරකයෙන් විස්තර කරපු ඒ ප්‍රඥා කතාවට එහෙම නැත්නම් උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව සමන්නාගත ඒ ප්‍රඥාවට ඉඩ දෙන්න ඕනේ අවසාන වශයෙන් සඳහන් කරලා තියෙනවා අත්තනාරින වීර්යය තියාගන්න ඕනේ. නිච්චර කරුණු සම්පන්න වෙච්ච කෙනා අත්තනාරින වීර්යයක් ඒක වීර්ය අත්තනාරිනවා කියන එක අදහස පැති දෙක තුනක් තියෙනවා එකක් තමයි මුල් කාලේ භාවනා කරනකොට දැඩි වීර්යයක් අවශ්‍යයි නීවරණ අයින් කරලා ආරමුණ මතු කරගෙන ඒකේ පවත්තන් නමුත් ටික කාලයක් යනකොට Tamanට ඒක සක්මනේදිත් වෙන්න පටන් ගන්නවා පරියංග තීගම ඉබේම වගේ එන්න පටන් ගන්නවා ඉන්න ගියාම අර දැඩිව බරක් කරට ගන්නා වගේ වීර්යයක් නෙවෙයි ඕන කරන්නේ කරට ගත්ත දේ පවත්තන වීර්යය. විශේෂයට අර බිම දානවා ගන්නවා බිම දානවා ගන්නවා වගේ වෙහෙසක් නැහැ. අන්න එහෙම වෙනකොට පොඩ්ඩක් මේ වීර්ය ආරද්ධ වීර්ය ඉක්මන් කරලා පග්ගහිත වීරියට යනකොට වීරිය පිළිබඳව පාත් කළ සලකන ගතියක් එන්න ඉඩ තියෙනවා. මට ඉස්සර වගේ දැන් බිම තිය තියා ගන්න දෙයක් නැහැ. කරේමයි තියෙන්නේ යන්න පුළුවන් කියලා. ඕක වෙන්නේ එක තැනක බොහෝ කල් ඉඳ ගියා. එතකොට මේ තේරම දේවල් වල තියෙන අර සිලිලාරිය බහැලා ගිහිල්ලා කොහේ ලැහැල්ලු තත්ත්වකටපත් වෙනවා. පත් වුණාට පස්සේ ඒ පුද්ගලයා දන්නේ නැහැ ඇයි මට මේ තරම් මේ අහයෙන් මෙහෙන් කරදර වෙන්නේ. කරදරෙන්නේ මොනවාක්වත් නෙමෙයි අර ආධුනික හිතක් දැන් මේ පළපුරුදු තැන. ඉතින් ඒ නිසා මම ඉතින් ওই ටිකක් එහෙම වුණාට කමක් නැහැ. මම මගේ තාලට පහසුවෙන් ගත කරලා කමන්නේ. මට ඉඳ ගන්නකොටම සමාධිය තියෙනවා. සක්මන් කරනකොටත් පරියන්කේන තරම් සමාධියක් තියෙන නිසා මට කාගවත් දේවල් ඕනේ නැහැ කියලා අරක පුංචි කළ සාකණ්ඩ යනවා. නයින්ගෙන් දර බඳින්න යනවා. අන්තිමට වැටුණාට පස්සේ තමයි තේරෙන්නේ මේ ගියාම්තුරන්ට වගේ අර තිබුණු වෙනතර තියෙන නිර්හංකාරකමක් නැහැ. ආරම්භක දේ කරගන්නත් බැරුව හරි වෙහෙසකටපත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වීර්ය අතාරින්න තරක. ඉතින් මේ කරුණු පහ සඳහාම අපි භාවනා බණ 30ක් 40ක් පාවිච්චි කරා. ඊට පස්සේ සරුවචන සඳහන් කරනවා මේ කාරණා පහ හරි ගියාට පස්සේ යම් කෙනෙක් ඒ යෝගාවචර ගතිය කාමයට පැත්තට යනවා නෙවෙයි මේ සීල සමාධි ප්‍රඥාවට ගිහිල්ලා රාග දෝෂ මොහ දුරු වෙන පැත්තකට ගියා නම් තේනච පනමේගේ ීමේසු පංචසු ධම්මේසු පතිත්තාය ඊට පස්සේ මේ කිය මේ පංච ධර්මයන්ගේ පිහිටලා උත්තරින් චතුසු චතුසු ධර්මේසු උත්තරින් භාවේතබ්බා. ඊට පස්සේ මේ පුද්ගලයා නිතරම ධර්ම හතරක් නිතර ආශ්‍රය කරන්න කියන භාවිත කරන්න කියන එකක් තමයි මේ රාගයේ දුරු කිරීම සඳහා අසුබේ වඩන්න නිතරම අසුබ භාවනා කරන්න එහෙම නැත්නම් අපි මම එදත් මතක් කර විදිහට මේ කාම සංසර්ගයම නෙවෙයි මෛතුන ධර්මයම නෙවෙයි මේ රූප බලන්න තියෙන දර්ශන කාමේ, ශබ්ද අහන්න තියෙන කාමය, රස බලන්න තියෙන කාමය, එහෙම නැත්නම් ආලිංගන කරන්න අතපත ගන්න තියෙන ආසාව ඒ ගිහිල්ලා තමයි කාමයට වැටෙන්නේ. يعني මෛතුන ධර්මයට වැටෙන්නේ. ඒ නිසා කලින් කියන ධර්ම වලින් පවා හැසිරෙන එක මෙතනදී ගන්නේ අසුරු භාවනාවේ මේ ක්‍රමයක් විදිහට මොකද ලෙස්සන ගම් ඉවුරකට ගියාට පස්සේ පය ලෙස්සුවොත් වැටෙන්නේ ගඟට. ඉවුර ලෙස්සන ගතියත් ස්වභාවයි. ගංගා වතුරට පස්සේ මේක රොන් මඩ හිටිනවා. ගිහිලා ලෙස්සුවොත් වැටෙන්නේ ගඟට. ඉතින් ඒක නිසා දැකීමේ ආසාව, ඇසීමේ ආසාව, ඇසුරු කිරීමේ ආසාව, අතපත ගෑමේ ආසාව, ඒ ආලිංගන ආසාව ඊට පස්සේ තමයි කාම ආසාව නැත්තම් ඒ මොකේකද අර මෛත්‍රුණ ධර්මයේ නිසා ඒකෙන් පරිසං වෙනවා. අපි ඒකටත් කල් ගත්තා. අපි ඊයේ පාර කතා කළේ මේ මෛත්‍රී භාවනාව පිළිබඳව. මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. ඉතින් එතකොට අර රාගය යම් ආකාරයකින් ශික්ෂණය කරාට පස්සේ ලැජ්ජාට බයට යටපත් කළාට පස්සේ මේ පුද්ගලයා ගන්න අර දැඩි ප්‍රයත්නයේ නිසා පවතින තනත් එක්ක ද්වේෂයෙන් පටන් ගන්නවා. තමයි මෙතකල් ආසාවෙන් නිසිනින්දි සැහැල්ලුවට පාවිච්චි කරපේ රූප කාම දර්ශන, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ හිතිවිලි. ඒ යම් ප්‍රමාණයකට තඩා තලාව බණ්ඩ වෙනවනේ. අර දිගට පවතින සතිය පවත්තන්න, දිගට පවතින සද්ධාහ පවත්තන්න, වීර්ය පවත්තන්න. ඉතින් එතකොට ඒ සඳහා දෙන මේ මධ්‍යස්ත ප්‍රයෝජනයේ සලකලා ලැබෙන කම්මජ, චිත්තජ, උතුජ, ආහාරජමය කරුණු විශේෂයි නුරුස්නා ගති පාලනය. මම මෙහෙම හිටපු කෙනෙක් නෙවෙයි මට මෙහෙම ඕන කරනවා මෙච්චර මම වැදගත් වැඩක් කරන කෙනෙක් ඒ නිසා මට වෙනදාට වැඩිය මේ පහසුකම් ඕන කරනවා කියලා ඒ අර යට තියෙන වංචනික ධර්ම වගේක් මතුවෙන්න පටන් ගන්නවා ඒක අර ඉන්දියාවේ හිටපු මේ මිනිස්සෙක් කියපු දෙයක් තමයි යම් කිසි කෙනෙක් මෛතුන ධර්මය මේ Brahmacharya නාමයෙන් යටපත් කළොත් එයාට සාමාන්‍ය පැණි රස කෑමේ වටිනා ආසාවක් එන්න පටන් ගන්නවා මෛත්‍රී ධර්මය යටපත් කරන්නේ ස්වභාවයෙන් නෙවෙයි. ශික්ෂණිය. එහෙම නැත්නම් බයලජ්ජාව. එකකින් වෙන්න තියෙන ආධිනව සලකලා ඒක එක මිරිකල අල්ලපු ගමන් ආහාර පිළිබඳව රස මේ මේ කියන්නේ සීනි ආසාව වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් අර මේ වගේ වෙලාවට දායකයොත් සාමාන්‍යයෙන් ඒක දැනගෙනද මන් දන්නේ හරියට රස කැවිලි පූජා කරනවා. පල්ලා සාමාන්‍යයෙන් ওই නතර කිරුවේ නැත්තම් පාත්‍රේ පුරවන්න රස කැවිලි ඉතින් මේගොල්ලත් කරන්නේ ඉතින් අර අර වගේ දෙයක් නැත කරුවත් රස කැවිකාට කමක් නැහැ කියලා. ඉතින් ඇති වෙන්න කනවා. ඊට පස්සේ එක්ක දියවැඩිය ආව එහෙම නැත්තම් ඔ මොකක් හරි දෙකින් කඩලා. ඒ මේ නూరు වැඩ කෙරුවා ඒ තපෝවනේ මේ ඒ ස්වාමීන් වහන්සේ කපකාරින් කියනවලු මේකේ උදේ කොල කැඳක් තියෙනවා රස කැවිලිත් තියෙනවා හැබැයි කාලා වීදියට බහින්න එපයි කියලා. කැලේටම වෙලා හිටපල්ලයි කිය. කෑවට පස්සේ ඒ අර රස කැවිල්ලෙන් නැගිට්ටාට පස්සේ කොහාට කඩාන යයිද කියන්න බෑ. ඒ මේ ගියපාර මෙල්බන් ගියාට පස්සේ ඒ ඒ මහින්දාමතුරු ඇවිල්ලා ඒ ස්වාමීන් හරි දක්ෂයි ඔය මෛත්‍රී භාවනා පිළිබඳ පොඩි දරුවන්ට පවා කියලා දෙන. ඒ ස්වාමීන් වහන්සේ කියන ළමයි මේ පොඩි ළමයි ටිකක් එකතු කරලා දහම් පාසල් ළඟේ ඒ ස්වාමීන් වහන්සේ වෙනම වැඩපිළිවෙලක් කරලා ඒ ළමයි ආවට පස්සේ ව්‍යායාම ටිකක් දීලා, කැම ටිකක් දීලා, භාවනා ටිකක් දීලා, මෛත්‍රීත් කරවලා පොතුත් කියලා දීලා යන්නේ. ඉතින් බොහොම ලස්සනට මේ වැඩ පිළිවෙල ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ අම්මලයි අත්තමලයි ඇවිල්ලා බලලා බොහොම සතුටු වුණාලු. අනේ මේ ළමයින්ට මේ කරන වැඩේ බොහොම හොඳයි. මේ ස්වාමීන් වහන්සේ මේවා සංවිධානය කරන්න අමාරු නිසා අපි මේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ ටික ළමයින්ට සංවිධානය කරලා දෙන්න ඕනේ කියලා අත්තම කෙනෙක් කිව්වලු මම ස්වාමීන් වහන්සේ එදාට ළමයින්ට කැම ටික ගෙනත් දෙනවා. ඉතින් එදා කැම දීපු දවසේ ළමයි ටික කීකරු කරන්න බැරි. දඟලනවලු හරියට. මොකද කියලා බලනකොට ඒ ස්වාමීන් වහන්සේ දීලා තියෙන හුඟක් සීනි අඩු ආහාරය. සීනි අඩු ස්වභාවික දේවල් ඇති වෙන කන දීලා තියෙනවා. ඉතින් කාලා ඒ ළමයි කීකරුව කියන දේ එදා රස කැවිලි කෙනක් ටිකක් රණ්ඩු කරන්න පටන් ගත්තා. ළමයි රණ්ඩු කරන්න පටන් ගත්තලු පන්තියට ඊට පස්සේ වැඩ කරගන්න බැරි වුණා කියලා. ඉතින් ඒ ශාංශ කියනවා මේ සීනි වල ඒ කාම ආශාවට හා සමාන මොකද්ද විසිල්ලක් තියෙනවා. ඉතින් කාම ආශාව එළපත් කරපු ගමන් මේකෙන් එළියට දාන. ඒකත් යටපත් කරුවා කියන්නේ එබැවින් නුරුස්නා ගති පහළ වෙනවා. අනුන්ගේ වැරදි හොන ගති පහළ වෙනවා. චික් මං විතරක් කාලකන්ණියෙක් කියලා Taman පිළිබඳ දෙස් දෙන ගති පහළ වෙනවා. ඊට පස්සේ මේ වගේ තැන් මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා හරියට ඉර ඇඳලා ඒක නීති පද්ධති වෙන්න ඕනේ මෙහෙමයි අරයා මෙහෙම වැරදි මෙයා මෙහෙම වැරදි ක්‍රියාත්මක කරන වැරදි කියලා අකුරට වැඩ කරන්නේ නැහැ කියලා ඒකත් තමගේ කරට ගන්න. ගත්තට පස්සේ කටු ගේක තමයි ජීවත් වෙන්නේ. ඇත්තටම මේ භාවනාවේ දියුණුවක් මේ පෙන්වන්නේ. නමුත් මේ රෝග ලක්ෂණ ටික හරි වෙහෙස කරයි. මේක සාමාන්‍ය තනි වචනේ සරුවචන සංකල්පනේ ව්‍යාපාද ව්‍යාපාද කියන වචනය අභ්‍යාපජ්ජ ව්‍යාපාදය කියන වචනයට අයන් එකතු කරපයි නැස්චාත්තපදේ හැදෙනවා. මේ ව්‍යාපාද කියන පදය ව්‍යාපාදයට ගන්නත් පුළුවන් ආබාධ කියන පදයට ගන්නත් පුළුවන්. ආබාධ කියන්නේ කායික ආබාධ. ව්‍යාපාද කියන්නේ චෛතසිකයක් ද්වේෂය. මේ දෙකම එකයි කියලා දැන් හොයාගෙන යනවා තරහෙන් නිසා තමයි ලෙඩ වෙන්නේ. හොඳ සෞඛ්‍ය සම්පන්න මනසක් තියෙන කෙනෙකුට ඒ ශරීරය ඇතුළත තියෙන විස මේ යුරික් ඇසිඩ් ඒ වගේම තියෙන දේවල් සෞඛ්‍ය සම්පන්න ක්‍රමයටම පිට කරනවා. යම් කිසි කෙනෙකුට ද්වේෂය තියෙනවා නම් ඒ ද්වේෂේ එන්නත් හේතුව අර පිට කරපු නැති අපද්‍රව්‍ය වශ විෂ ශරීර කොත්තනකාරී කාණු පද්ධතිය හිර වෙනවා. ඉහිර වෙන්නත් හේතුව द्वේෂයමයි හිර වුණාට පස්සේ වැඩෙන්නේ द्वේෂයමයි එළියට ඒක පිට කරන්නේ ලෙඩක් විදියට ඒක නිසා මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය අභ්‍යාපජ්ජ පරමතාය කියලා අපි ඔය ගිලම්පස වළඳන්නේ පටිසංකායෝනිසෝ ගිලානපච්ච බේරජ පරිකාරම් පරිතේවාමි යාව දේව සීත අභ්‍යාපජ්ජ පරමතාය මට මත්තට රෝග වෙන්න තියෙන අවස්ථාව නැතිවීමේ අදහසෙන් නැත්තම් ශරීරයේ සෞඛ්‍ය සම්පන්න පැවැත්වීමේ අදහසෙන් මම ගිලම්පසක් වළඳනවා කියලා වළඳනවා. ඒකෙන් කරන්න හදන්නේ කායික රෝගයක් නැති කරන අතර මනසටත් ඒ ආහාර නැති පැය 17ක් විතර ගත කරන්න ඕනේ. ඒ කාලේ දෙන්න තියෙන අර වෙහෙස නැති කරලා භාවනා පවත්නවා. ඒ නිසා මේ මෛත්‍රී භාවනාවේදී රෝග සුව කරන පැත්තට නැත්නම් මානසික රෝග සුව කරන පැත්තට පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. ඒක යෝගාවචරයේ හුඟ වෙලාවකට අව탁සීරු කරනවා මම පැහැදිලිවම මේක චෝදනාවක් විදිහට ඉදිරිපත් කරනවා මම විපස්සනා කරන්න කියලා යම් කෙනෙක් කියනවා නම් ඒ කියන කෙනත් ඒනවත් එකම යටපැත්තෙන් යාගේ මෛත්‍රිය අඩු ගතියක් තියෙනවා. ඒ දෙක එකට හිතින්නේ සාමාන්‍ය සමත භාවනා කරන එක්කනාගේ මෛත්‍රී ගුණ, කරුණා ගුණ, මුචිතා ගුණ වැඩි පූජාවට වන්දනාවට යනවා වැඩි දානෙ දෙන්න දෙනවා වැඩි විපස්සනා කරන්න ගියාම කියනවා දැන් අපිට නිවන් දකින්න ඕන කමක් නැහැ අපි මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා හිමීට කරගන්නම් කියලා විපස්සනා පසර දානව අනුන් කෙරේ මෛත්‍රී අනුකම්පාව බොහෝ නිහතමානී ගති කියනවා යම් කිසි කෙනෙක් ඒ වෙනුවට මේ කඩුව අතර ගත්තොත් විපස්සනාව කියලා ඒ පුද්ගලයා තුළ ස්වභාවයෙන්ම විශේෂයෙන්ම මේ මාර්ගඵල ඥාන දක්වම අර මෛත්‍රියට අඩුතක්ෂීරුවක් කිරීමක් කරුණාවට අඩුතක්ෂීරුවක් කිරීම දාණය වගේ දේවල් පුංචි කළ කතා කරන ගතියක් එන්න පටන් ගන්නවා. ඒක ඉතින් ඇබ්බැහි වෙනවා. ඒක ඇට්ටකුණා වෙනවා අන්තිමට. ඇට්ටකුණා වුණාට පස්සේ මේ පුද්ගලයාට පේන්නේ මට මේ කේන්ති යන්නේ මෙන්න මේ සාධාරණ හේතුව නිසා. කියලා හැම වෙලාවෙදීම කොත්තනක හිටියත් ඉරිටේටඩ් ඒ කියන්නේ හැම වෙලාවෙම වෙහෙසකර තත්වක ඉන්නේ. කටු කටු බෙරයක් ඇතුලේ ඉන්නා වගේ ඉන්නේ. වගේම අනුන් කරන කිසියම් දෙයක සතුටක් සමාදානයක් පේන්නේ නැහැ. ඒකම තමන් අතින් පුංචි වැරද්දක් වුණත් කිසිසේත්ම සමාව දෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි මේ පද්ධතියේ දෝෂයක් තියෙනවා. නැත්තම් මේ මාපු ලෝකේ මාපු දෙයයන් ආසික අඩුපාඩුවක් තියෙනවා. මේක කෙලින් ඇයි කරන්න බැරි. මේක කෙලින් කරන්න පුළුවන්. මට දුන්නොත් නම් මන්න මෙන්න මෙහෙමයි කරන්න කියලා ඉතින් අර මේ අං ආපු අස්වැක් වාගේ ඉතින් ඔක්කොටම කරලා පෙන්නන්න පටන් අරගන්නවා. ඉතින් මේක හොඳට දන්නවනම් මේ භාවනා මධ්‍යස්ථාන වල මේ ඒක ඉතින් සාමාන්‍ය උසුළු දර්ශන විසුළු දර්ශන තමයි දකින්නේ. අනික කටේ බොහොම උසස් තමයි. නමුත් විහිළු උනත් පිස්සු උනත් හොඳ එක තියෙන්නේ. සාමාන්‍ය පිස්සු නෙමෙයි හොඳ එක. උසුළු විසුළු උනත් රටේ ලෝකේ තියෙන එක නෙමෙයි හොඳ පිස්සු තියෙන්නේ. හොඳ විහිළු තියෙන්නේ. බලාන ඉන්නකොට තේනවා මේ මොකද වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා සරුවචන සඳහා කරන සත්‍ය පිටුව ගතට පස්සේ සමාධිය කියන්නේ මේකයි කියලා තේරුම් ගත්තට පස්සේ මගේ ජීවිතේ මම ගත කරන්නේ මේකයි සඳහා කිව්වට පස්සේ ඒ පුදුලා විශේෂයෙන්ම ඒ පංච ධර්මයන් වල පිහිටලා මේ ව්‍යාපාදේ පහ කිරීම පිණිස නිතර මෛත්‍රිය ඇතුළු කරන්න කියනවා. ඒක සාමාන්‍යයෙන් කියනවා ඉස්සර බර කරත් යනකොට ඒ බර කරත්තේ කොහොමඩක්වත් ලන්තරමුකුත් එඳනු තෙල් කුප්පියකුත් අරගෙන යනවා. පැහැට යනකොට ලන්ටානු පත්තු කර ගන්නවා කරත්තේ ජරබර සද්දය ඇහෙනවනම් අර කඩෑනේට එඬරු තෙල් ටිකක් දාන්න. එතකොට ඒක ඒ ජර්ජර සනත් නැතුව යනවා. ජජ්ජර හද්දේ නැතුව යනවා. අනේ එඬරු තෙල් වලට කියන්නේ ලිහිස්සි කියලා නැත්නම් ස්නේහ කියලා. බුදුරජාණන් වහන්සේත් මේ මෛත්‍රිය සඳහන් කරන්නේ සිනේහ කියලා. ඒක නිසා ඒ භාවනා කරනකොට අනික් වෙලාවට වගේම මේ ජීවිතේ ඝර්ෂණය කියන එක ගැටුම කියන එක රත් වෙනවයි කියන එක හැපෙනවයි කියන එක අත්‍යවශ්‍යයි. ඒක ඒ අත්‍යවශ්‍ය නෙමෙයි ඉබේදී ඇති සාධකයක්. ඕක මේ කවුරුත් භාවනා කරන්න ගියයි කියලා වලිගේ කැපෙන්නේ නැහනේ. වලිගේ පිටින්ම තමයි භාවනා කරන්නේ. මේ වලිගේ තමයි ඒ කොනක් ඉතුරු වෙන මොනවා හරි කරන්න ගියාම Taman කෙරුවා වාගෙන අනුන් කරනකොට. ඉතින් මොකක් හරි කොනක් වෙනවා. අන්නේ ඉතුරු වෙච්ච කොන හරි වෙහෙස කරයි. <clears throat> මන්නේ වෙහෙස කර තත්ත්වේ නැත්තම් හොඳයි. එහෙම නැත්තම් මේ වෙහෙස කරන තත්ත්වය ඇති කරන එක නම් මරන්න ඕන. වනසන්න ඕන. විනාශ කරන්න ඕන කියලා. ඒ වනසිතවිලි ආවට පස්සේ මේ මෛත්‍රියේ ආනිසංශකුත් ද්වේෂයේ ආදීනාවිකුත් පෙන්නනවා. ඒක එන්න වෙලාවෙ ඉඳලා මේ මනුස්සයාගේ හිත විකෘති. මුල දවනවා. මුල පුච්චන ගතියකටපත් වෙනවා. ඊට පස්සේ ඔන්න ඔය පුච්චන ගතියෙන් පහළ වෙන චේතනාවට තමයි දැනුම කියලා අපි අල්ලගෙන මුළු ලෝකයේ තියෙන සම්පූර්ණ ඥාන සියල්ලම පහළ වෙන්නේ වර්තමානයේ මදි නිසා වර්තමානයේ සතුට නැති නිසා වර්තමානයේ පිරිච්ච ගතිය නැති නිසා ඉතින් එතකොට මේ දැනුම අපි ආර්ථික විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව ආදී වශයෙන් අරගෙන මේක මම හොයාගත්ත දෙයක්. මමයි මේකේ ප්‍රොෆෙසර්. මමයි මේක කට්ටියට කියලා දෙන්නේ කියලා ඉතින් අපි ඔක රෙජිස්ටර් කරගෙන ඒක රෙජිස්ටර් කරන්නේ තක තීරුකම තමයි. ඒක එකනගේ මෝඩකම් තමයි අල්ලගන්නේ. සියල්ලම සම්පූර්ණං කිසිම දැනුමක් ඕනේ පොඩි බබෙක් බලන්න. ගෙදරට සාමයේ ගේන්නේ මොනම දෙයක් එක්කවත් නෙවෙයි. ගෙදරට සිරියාව ගේන්නේ රෙදිත් නැතුව ඉඳගෙන. ඒ මොකද එයා ළඟ කිසිසේත්ම නැහැ මීට වැඩිය වෙන එකක් අපේක්ෂා කරන ගතිය. තියෙන කොයි දෙයක් හරි. ඒසොට අම්මයි තාත්තයි ගතිය මොකද? අනේ පොඩි එකාට යමක්වත් තේරෙන්නේ නිසා මම රැකියාව නොකර හරි ගෙදර ඉඳලා මේ පොඩි එකා ගැන බලන්න ඕනෑ කියලා අම්මලා තාත්තලා පොඩි එකා දිහාට නැමෙනවා. ඒ මොකද එයා කවදාකවත් අයිතිවාසිකම් සඳහා සටන් නොකරන නිසා. ඒක කියනවා පළවෙනි උපන් දරුවා වසවත්තියයි කියලා කියනවා. වසවත්තියයි කියලා කියන්නේ වශයේ පවත්වනවා. අම්මයි තාත්තයි දෙන්නම රාජකීය මට්ටමේ උසස් විධායක නිලධාරීලා වෙන්න පුළුවන්. අර පොඩි එකාගේ අර මෙලෙක් ගතියට දෙන්නම වශයෙන් පාකන. දෙන්නගේ වස්තු දැනුම නෑදෑකම් සේරම පොඩි එකා ගන්න අතර මොනවද දැනගන්නේ? අන්නර නොදැනීම නිසා. නැත්තම් පිරිච්ච ගතිය නිසා. කිසිසේත්ම බාන පොඩි එකෙක් මට අසවල් දේ වෙනුවට අසවල් දේ දීපන් කියලා කියනවා කියන්නේ. ඌට මුල් අසවල් දේ ඕනෙත් නෑ දෙවෙනි අසවල් දේ ඕනෙත් නෑ උඹලට ඕනේ නම් මට අඳපන් උඹලට විල්ලැජ්ජාව තියෙනවා උඹලට ඕන නම් මට කවපන් මම කරන්නේ අඬන එක විතරයි උඹලට ඕන නම් මාව ඩෙන්ගු වලින් වළක්වපන් මම ඩෙන්ගු අඳුරන්නේත් නෑ මදුරු දැල් අඳුරන්නේත් නෑ ඕන නම් මදුරු දැල් දාපන් එච්චර ඉතින් ওই ටිකනේ අපිට දැන් නැති වෙලා තියෙන්නේ ඉතින් භාවනා කරනකොට විතරක් අනිත් ජීවිතෙන් කවදාකවත් අපිට අප වෙන්න හම්බෙන්නේ නැහැ ඒක වනසලා ඉවරයි ඒක විනාශ කරගෙන ඉවරයි භාවනාදී මෛත්‍රියද එතෙන් දෙන්න පුළුවන් අවිල්ලිවරලා මේ ලෝකේ සිද්ධ වෙන ධර්මතාවයට සම්පූර්ණ ඉඳ තියලා මට මේක වෙනුවට මේක අවශ්‍යයක් එහෙම කතාවක් නැහැ මට විශේෂ ඥාන ඕනෙත් නැහැ දැනුම ඕනෙත් නැහැ වර්තමාන සතුටෙන් ජීවත් වෙන්න ඒ තියෙන දැනුම අතින් බලනකොට කියනවා බැක්ටීරියා වගේ සහ මිනිස්සෙක් අතර 98ක සමානකමක් තියනවලු අවශ්‍ය වර්තමානට හැඩ ගැහිම අතින් DNA RNA වල විග්‍රහ කරලා බලනකොට පෙන්නලා තියෙනවා බැක්ටීරියාවක ජීවත් වෙන බැක්ටීරියාවකේ තියෙන DNA RNA සංඝටක මිනිස්යාගේ සංඝටකත්වයේ කල්පනා බලන 98ක් සමානයි. ඒ අපි උසස් ශ්‍රේෂ්ඨ දියුණු જાතියක් වශයෙන් කතා කරන 102 වෙනස තමයි ඒකේ තියෙන කුප්පකමයි, ඊර්ෂියාවයි, ක්‍රෝධයයි, මාන්නයයි විතරයි. බැක්ටීරියා දකින්න දකින්නකොටම නම් ඉතින් විෂ බීජ කාරකයි කියලා අපි කියනවා. නමුත් ලෝකේ වැඩි හරියක් ජීවත් වෙන මෘතෝපජීවී බැක්ටීරියා. උන් තමයි මේ කොම්පෝස්ට් හදන්නේ. කාර්දරකාර බැක්ටීරියක් තියෙනවා. නමුත් 98ක් හැම ජීවියක්ම සමානයි. නමුත් මේ මෛත්‍රී පොඩක් එහෙම වෙච්ච ගමන් පොඩ්ඩි වැරද්දක් කරන මිනිසෙක් මරන්න ඕන, කපන්න ඕන, වෙන් කරන්න ඕනෑ කියලා හිතවිල්ල ආවට පස්සේ, වනසිතවිල්ල ආවට පස්සේ අපිට හිතා ගන්න පුළුවන් කෙලස් කියන්නේ මොන වගේ જાතියක්ද ඕන පිරිසුදු උපස්තරයක් කෙලසන්න පුළුවන් ඒකට. ඒක නොදැන මේක අසවලා කරපු දේ මේක අසවලා විසින් අසවලා නැති කිරීමේ කරන්න පුළුවන් කියලා ආත්ම සංඥාවට වටනට පස්සේ ඉතින් සරුවච්චන් වහන්සේ පවා පස්සට යනවා. හදන්න බෑ ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. එහෙව් කෙනෙක් ඒ මුළු ධර්මයේ තේරුම් අරගෙන නෙවෙයි නැවත සරුවච්චන් වහන්සේ ළඟට ආවට පස්සේ උන්වහන්සේ කියන්නේ තමන්ගේ ජීවිතයේ කොඳුයට පෙළ හදා ගන්නට අර ධර්මපා වඩන්න. වැඩලිවල නිතරම නියතමානිකමක් ඇති කර ගැනීම සඳහා කය හිත රෝග නොවීම සඳහා මෛත්‍රී වඩන්නේ. මේ මෛත්‍රී වැඩිමේදී අපි කරන්න හදන්නේ මොකද්ද? දැන් මේ තියෙන தত্ত্বයේ තියෙන වාසනාවන්ත தત્වේ තියෙන මේ වටිනාකම නිතරම සිහිපත් කරනවා. කිසිම දෙයක අඩුවක් කල්පනා වුණා නම් කල්පනා කරන්න එක තුච්චකම පාහරකමක් ඒකේ තියෙන ගුණයක් නොසලකන ගතියක් මේක කවදාවත් වගතුවක් වෙන්නේ නිසා කිසියම් දෙයකට විරුද්ධ වෙන්න යන්න. කිසියම් දෙයකට විරුද්ධව නැගෙ හිටින්න යන්න පොයි තියෙන දේ හොඳයි. ඔච්චර තමයි. ඕක ඇවිල්ලා තියෙන්නේ අපේ කර්මානුරූපව, ධර්මානුරූපව, න්‍යායානුරූපව. ඕකට හැඩ ගැහෙන්නයි අනික් සත්තුන්ට වැඩිය මනුස්සයට හැකියාව තියෙන්නේ. ඔය ඕනම විකෘති තත්ත්වයක් ආපුවම හැඩ ගැහිීමේ හැකියාව වැඩියෙන්ම තියෙන සතා මනුස්සයා. ඒකෙත් විපස්සනා යෝගාවචරය. මොකද විපස්සනා යෝගාවචරය පුහුණු කරනවා කිසියම් දෙයකට විරුද්ධ නොවී සිටීමට. ඒක විපස්සනාදී සතියෙත් පුහුණු කරනවා. මේ මෛත්‍රී භාවනාවේදී සාමාන්‍යයෙන් ඒක සමතයක් විදිහට කරන්නේ මේ සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉද පඤ්ඤස්ස බිකුණෝ උත්තරින් අපට විජ්ජත්තස කියලා මෙත්තා දාගත සූත්‍රයේ සරුවචනාංශේ පොඩි අර්ථකථනයක් දෙනවා මෛත්‍රී භාවනාවට සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි මේ තියෙන දේ සුභ පැත්ත විතරක් බලන්න සුභය පරම කොට බලන්න දින හොඳ පැත්ත විතරක් බලන්න. එතකොට මෙච්චර වටිනා එකක් ආයේ හම්බ වෙන්නේ නැහැ. හම්බ වුණත් මේක ගලපන බලන්න දෙයක් නැහැ මෙච්චරම තමයි. මේ මෛත්‍රී බුදුහාමුදුරුත් එක්ක එක කුලේ එක වංශයේ ඉපදිලා හිටියත් උන්වහන්සේ කියන පළවෙනි මංගල ධර්ම දේශනාවට අහුම්කන් දුන්නත් අපි ඉදිරියේ තියෙන අභියෝගය නම් අභියෝගෙම තමයි. මේක වෙනස් වෙලා හොඳ එකක් හම්බ වෙයි කියලා හිතනවනම් අර මම නිතර මතක් කරන විදිහට බලු බෙට්ටක් අරගෙන ඕකේ මුලයි මට අහුනේ ඒක හොඳ නෑ මට අගහ වුණා නම් හොඳයි කියලා හිතනවා වාගේ. මට මේ පිට කට්ටයි අහුනේ ඒ ටික හරිනම් මට මැද කෑල්ල අහුනා නම් හොඳයි කියලා හිතනවා වගේ මේක හති කොන බලපෙට්ට. මුළු සංසාරෙම කියන්නේ ඔච්චරයි. ඕකේ මේ අරට වැඩිය මේක ඉල්ලනවා කියන එකට අපේ කේමානන්ද සෝංශි දුන්න උදාහරණය තමයි. අසුචි වලක ජීවත් වෙන අසුචි පණුවෙක් මට ලෝක අසුචි කෑල්ලක් හම්බුණා කියලා පාටියක් දානවා වගේ කියනවා. හරි රටේට වගේ නෙමෙයි මට හම්බුණා ලොකු අසුචි කෑල්ලක්. ඒ නිසා මම උසස්. අන්න ඔච්චරයි ඔකේ තියෙන්නේ. ඔක්කොම ඉන්නේ අසුචි වලේ නරාවලේ. නිසා ඕකේ ගෑවිලා තියෙන බව දැනගෙන අනේ කවුරුවත් කාටක හේතු කරන්න යන්න එපා මේ අසවලා නිසාය. ඒ වගේම තමනුත් වැඩ කරනකොට අනුන්ගේ අසුචි ගා ගන්නත් ඒවා. අලුතෙන් ගන්න දැන් අපි ඉන්නේ ගාගෙන. අන්න ඒක තේරුම් ගත්තට පස්සේ ඔක්කොම සත්ව සංඥාවට වැටෙනවා. ඔක්කොම අසුචි වලේ ජීවත් වෙන අසුචි පන්. එකට වැයක එකෙක් සුද්ධත්ත පයිත්තක් නැහැ. සත්ව සංඥාවට පස්සේ බලනකොට බැක්ටීරියාගේ 98ක් RNA DNA අතින් අපි සමානයි. උත්‍රාස්ම ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් එච්චරයි. ඒ නිසා විද්‍යාව පිළිබඳව සමාලෝචනයක් කරන බටහිර මිනිස්සෙක් යාන පුවත්පත් වාර්තාකාරකයා කියනවා සොක්‍රටිස් යම් වෙලාවක අවුරුදු 300කට 400කට විතර ඉස්සෙල්ලා 3000කට 4000කට විතර ඉස්සෙල්ලා වහලෙක් එක කතා කර ඉන්නවා දර්ශනයක් අපිට හම්බුනොත් ෆොටෝ එකක් හම්බුනොත් අපිට පේන්නේ සොක්‍රටිස් කියන්නේ එවකට හිටපු ලෝකම ශ්‍රේෂ්ඨම දාර්ශනිකයා තර්ක විද්‍යාකාරයා ඥානවන්ත පුද්ගලයා 16යි කියලා කියන්නේ manussත්වයේ සම්පූර්ණ වෙච්ච නැති කෙනෙක්. එයාට යාගේ මන අපිට ඉන්න බෑ. නමුත් මේ දෙන්නගේ කිසි වෙනසක් නැහැ කියලා. දැනුමෙන්වත් ගුණයෙන්වත් මොනම වෙනසක්වත් නැහැ. මනින මගේ ඇස් බැම්ම බැල්මෙන් තමයි සොක්‍රටිස් උසස් කරන්නේ 16 පහත් කරනමුත් මේ දෙන්නගේ කිසිම වෙනසක් මොකක්වත් නැහැ. ඒ රාමුවට පක්ෂව ඒ ප්‍රති පසුබිමට ප්‍රතිපක්ෂව තමයි ඔය ඔක්කොම දැනුම් මෙනුම් හම්බෙන්නේ. අපේ ඒ පසුබිම රාමුව නිතරම වෙනස් වෙනවා. ඒක අනිත්‍යයි. ඒ නිසා මේ දැන් හොඳයි කියප එක තව පොඩ්ඩකින් අපිට නරකයි කියන්න සිද්ධ වුණාට ඒක පාහරකමක් නෙවෙයි. ඒක චපලකමක් නෙවෙයි වෙනස් වෙන සුළු ගතිය. එහෙව් එකේ අපිත් එක්ක මේ එකපත බෙදාගෙන කරන තව කෙනෙක් එක්ක නොහොඩ නොකඩ වෙනවයි කියලා කියන්නේ අර අසුචි පිටක් අරගෙන තමන් ගමන් මල්ලේ දාගත්තා වගේ තමයි. යන යන තන ගඳයි. ඉතින් මේ මනුස්සයා කියනවා හරි වැඩේ වෙලා තියෙන්නේ මම යන යන තැන අසුචි ගඳයි. බලනකොට අර කොහෙද යන එකක් අරගෙන තමන්ගේ මල්ලේ දාගෙන අර නිතරම ඇසුරු කරන කෙනෙක් තරහ කරගන්න. මොන ආය අපායක් වුණද කියලා හිතන්නේ. උදේ කනකොටත් ඒකයි හිතේ. දවල්ට කනකොටත් ඒක හිතේ. රැයටත් ඒක හිතේ. නිතරම කට්ටක් උඩ ඉඳගෙන ඉන්නා වගේ, කටුසු පිටක් උඩ ඉඳගෙන ඉන්නා වගේ වෙහෙසයි. ඉතින් සරුවචන සඳහා කරනවා උත්තරින් අපට විද්‍යන්තස. රහත් වෙන තෙක් හිතපඤ්ඤස බික්කුණෝ මේ ශාසනයේ ඥානවන්ත භික්ෂුව සුභේ පැත්තක් වශයෙන් කල්පනා කරනවා. ඥානශකේ නරක තීචාවයි එක පොඩ්ඩයි හොඳ පැත්ත කල්පනා කරුවාට පස්සේ මේ මනුස්සයා ඒ නරකට කර්මානුරූපව විඳගත්තාවයි මම සුභ පැත්ත. කියන්නේ දිලිසෙන පැත්ත. කුසල් පැත්ත. සෝබන පැත්ත. පමණක් කල්පනා කරන හැකියම ගත්තාම ඕකට තමයි సౌందර්යය කියන්නේ. ඔක තමයි සුභය දකින්නයි කියන්නේ. කලාකාරයා කරන්නේ ඔච්චරයි. සංගීතකාරයා කරන්නේ ඔච්චරයි. ඒක සම්බන්ධයෙන් ඔය ගාන්ධිතුමා සඳහන් කළ තිබුණා මේ ලෝකේ තියෙනා වූ මෙච්චර දුකක්. සම්පූර්ණ මේ දුකෙන් පිරිච්ච ලෝකය කොහොමනම් කෙලින් හිතවල තියෙනවද කියලා මට හිතා ගන්න බෑ කියලා. මේක අනි පුදු අනිවාර්යයෙන්ම වැටෙන්න ඕන. අයන් ඉඳලා අක්යන්ට යනකන් දුක. සබ්බේ සංඛාරා දුක්ඛ. ආයේ හොදන්න දෙයක් නැහැ. එහෙම එක කොහොමද කෙලින් හිටින්නේ කියලා එයා කියලා තියෙන මේ හාස්‍ය නිසායි කිය. මේකේ තියෙන සුන්දරත්වයක් දැකලා hina වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් මේකනේ අපි අත්තල මුත්තලත් කරේ. අපිත් කරන්නේ ඕකමනේ. අපි ජෝකයට ඉදිරිපත් කරන්න හදනේ තෝකනේ. නමුත් බුදුහාමුදුරු ගෑවුනේ නැහැ. බුදුහාමුදුරු සඳහන් කරා ඔක ඔතන තීලඹ පැත්තකට යනවා. ඒ මොකද උන්වහන්සේ හාස්‍ය හාස්‍ය වශයෙන් දැක්කා දුක දුක වශයෙන් දැක්කා වෛරය වෛරය වශයෙන් දැකලා ගාගත්තේ නැහැ. ආන්නේ දර්ශනය නිවන් දක්නාතෙක් ඕන. මේක මේ විදිහට සුභය දකින්න උත්සාහ කරන්න මොකද්ද? මයි කරුණාමය විපස්සනාදී අපි අසුභ සංඥා වඩන නිසා. විපස්සනාදී අපි සුභ දෙයි අසුභේ වඩන්න ගන්නවා. ලස්සන ස්ත්‍රී රූපයක් පුරුෂයෙක් බලනකොට ඒකේ ගමන් බිමන් ඉරියව් අඬන හැටි කන හැටි බොන හැටි හොටු උරන හැටි පවා හරිම සුන්දරකමක් තියෙනවා. ඒකේ අසුබ බලන්න පුරුදු කරනවා. ඉතින් අපි මේක දත කාගෙන අසුබ බලනකොට අන්තිම ලෝක වහගෙන ගියාම මොකද වෙන්නේ? සාමාන්‍ය පුද්ගලයාත් අසුබෙට බලන්න පටන් ගන්නවා. ඒකල හිතන අපි විපස්සනා උගා දිනුන කියලා. නමුත් වැඩ කරන්නේ වංචනික ධර්මයි. මෛත්‍රියදී කියනවා සුභ වරමහම් භික්කවේ මෙතා චේතෝ විමුති. ඒතර බුදුහාමුදුරුවෝ දෙබිඩි වචන කතා කරන කෙනෙක් වගේ පේයි. එකම පුද්ගලයාට එන ප්‍රශ්නේදී අනුව යෙදී යතු උපක්‍රමේ නැත්නම් උපකරණේ ටෙක්නික් එක අතර දීලා තිනවා කපාගත්තොත් කරන්න දෙයක් නෑ. පුරුෂයෙක් ඉත්‍ත්‍යාව අධ්‍යාවල සුභපරමහම් බික වෙමෙත්තා චේතුමිවත්තව දාම කියලා ආලිංගනය කරන්නයි සිප් වෙලඳ කණ්ඩායි කියොත් ඊට පස්සේ කිව්වොත් එimhe හරි වැඩි බුදුහාමතුමට කියලා තියෙන්නේ මේ දකින දකින ස්ථිර මෛත්‍රී කරන්නයි කියලා ඔන්න මම මෛත්‍රී කරුවා දැන් ළමයි හම්බ වෙනවා කියලා ඒකට බුදුහාමතුම වග වෙන්නේ නෑ. ඒ වගේද මේ මට කියලා තියෙන හැම දෙයකම අසුභ බලන්න කියලා ඉවරලා කාමරේ ඉන්න තමන්ගේ යාළුවත් එක්ක තරහ කරගත්තොත් ඉතින් දිගටම කටුගයක් තමයි. ඉතින් මේ දේ මේ උපකරණේ හරියට පාවිච්චි කරන දැනගන්න එක මෛත්‍රී පැත්තෙන් කරනවා 50ක් විතර විස්තර කරලා දෙනවා. ඒතුළු 150ක් ඒ සතියෙන් තමයි විස්තර වෙන්නේ. නමුත් මේ මෛත්‍රියෙන් කරන මේ 150 මම විපස්සනා කරන්නෙක් වශයෙන් කියලා පැත්තක තියාගත්තොත් ඒ පුද්ගලයාට හරි කටුකයි ජීවිතේ. ගල්වල පාරක යන බර කරත්තක් වගේ ජර බරස් තමයි හැම තැනම ජර ජර සද්දේ ඉඳ පටන් ගන්න. යන යන ඕනම තැනම ඕනම කෙනෙක් එක එකම අඬයි නගන්නේ. කිසිම දවසක సౌందර්යයක් මතුවෙන්නේ නැහැ. කිසිම දවසක සුන්දරකමක් මේ ජීවිතේ නැහැ. හරීම අත්තිකලමතාන යෝගයට වැටෙන ගතියක් තියෙනවා. අන්නේ අත්තිකලමතාන යෝගයෙන් ඇදලා කාමසුකල්ලිකාන්ට යෝගයට දාන්න නැතුව මැද නතර කරන්නයි මේ මෛත්‍රී භාවනාව තියෙන්නේ. ඒ නිසා නිතරම අර බරකත්ත කාර්යය නිතරම තමන්ගේ එඬරු තෙල් බෝතලේ තෙල් තියෙනවද කියලා බලනවා වගේ තමන් කෙනෙක් එක්ක ඇසුරු කරනකොට නිතරම මතක තියාගන්න ඕනට වැඩි සිනේහනේ ඕනෙත් නැහැ. සිනේහන කරනවා කියලා කියන්නේ ස්නේහය ඕනෙත් නැහැ. මොන ස්නේහය 100ට 100ක් නැතුනොත් කැපිලා කරකර සද්ද එනවා රෝදෙට හොඳ නැහැ. ඒකත් බෑ. ඒ අදාළ ප්‍රදේශයට අදාළ තැනට මේ මෛත්‍රී බෙහෙත් මේ තෙල් කඳුලක් දාගත්තට පස්සේ මේ ජීවිතය අපි කල්පනා කරන්න ඕනේ මෙතෙන්ට එනකම්. අපි අපි දැන් අපි ඉන්නේ භාවනා මධ්‍යස්ථානයේ මෙතෙන් එනකම් මේ ඉන්නේ එක්කෙනෙක්වත් මුණ බලන්නේ මේ අපි ආවේ. මෙතෙන් ආවේ බොහොම සුද්ධ තැනක් අපි මෙතෙන් ආවේ කෙලස් කපන්නේ. මෙතන ආයුවිල්ලත් පළවෙනි සුමානියක් දෙකක් යනකන් හරීම අර පොඩි දරයක් ඉපදිච්ච ගමන් වගේ හොඳ පැත්ත තමයි. නමුත් ඉnde ඉnde ඉnde ඉnde පහු පහු වෙනකොට ටික ටික කොහො කොහො වෙනවා වගේ ওই ඥානය කියන එක එnde එnde ඒ එක එක නාගේ තාරාතිරං අලගිය මුලගිය ජාතක තේරම හොයාගන්නේ මේ මනසක් කැස්සත් හොඳයි එක්ක කැස්සත් හොඳයි. වින දෙයක් කෙරුවත් හොඳයි නැත්නම් හොඳ ඒ දර්ශනේ. ඒ අර අර පටු මානසිකත්වයට වැටුණට පස්සේ පොඩ්ඩක් පයක් පිටිපස්සට තියලා මෛත්‍රිය සිනේහණය පොඩ්ඩක් ඔකට දාලා අපි මෙතෙන් ආවේ ඔය දිවසුනා නෙවෙයි කියන්න නම් මේ මෛත්‍රිය පිළිබඳව දාර්ශනික පැත්තෙන් හරි. එහෙම නැත්නම් අපි කියනවා සමාජික පැත්තෙන් හරි. ලুকু ඉගෙන භූමිකාවක් තියෙනවා. යෝගාවචරක විසින් දතයුතු භූමිකාවක් තියෙනවා. ඒක ඇත්තටම කියනවනම් යෝගාවචරයට වැඩිය හොඳටම දේශපාලනඥයා දාන. ওই කලාතුරකින් මට හම්බ වෙනවා ඔය මේ දේශපාලනඥයෝ මේ ටෙලිවිෂන් තිරයට ඇවිල්ලා තින්නට බින්න පාද කරගන්නේ. සම්පූර්ණ මතවාදී වෙන කවදාකවත් නැහැ හිත පතන වරදක්. බොහොම හොඳයි හොඳයි මම මේක බලාපොරොත්තු වුණේ මේ ප්‍රශ්නේ මම මේකයි මට දෙන්න තියෙන උත්තරේ කියලා පුදුම ලස්සන දෙන දන්නව ඇතුලේ පැහැවෙනවයි කියලා. නමුත් කතා කරන වචන මොකුත් නැහැ මී පැණිවා. ඒක ලස්සනට දන්නවා. මොකද ඒගොල්ලෝ දන්නවා මේ විශාල පිරිසක් ඉස්සරහා අපි ඉන්නේ. ඒ නිසා ගහ බැන ගන්න ගියොත් පිරිස තීන්දුව කරනවා කියලා. යෝගාවචරයට ඒක මතක නැහැ. යෝගාවචරය හිතන්නේ අපි හැංගිලා ඉන්නේ කියලා. යෝගාවචර මතක තියාගන්න හේලුවෙන් ඉන්නේ කියලා. පිරිසක් ඉදිරි පිට ඉන්නේ හේලුවෙන් ඉන්නේ කියලා. මොකද කාගෙත් අවධානය මෙතන තියෙනවා. ඉතින් ඒකට හොඳම වැඩේ තමයි රහත් වෙනතෙක්. අත රහත් වුණාට පස්සේ නම් ඒක එච්චරයි. තටමන්න දෙයක් නෑ. ඉබේ සිදුවෙන දේ වෙනතෙක් මේ රංගපෑමත් රංගපාන්න වෙනවා. සුභේ පැත්තක් පමණ බලන පැත්තට යනකොට බලන ශික්ෂණයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ සුභේ බැලීමේදී අපි ගිය පාර ගාක් වෙලා ගත්තා. තමන්ගේ තමන්ට මේ පස්මහ බැලුම් බලලා වගේ ඉපදිච්ච මේ තමන්ගේ ආධ්‍යාත්මයේ සුභ පැත්ත බලන්නත් පුළුවන්. ඒ වගේම අපි ඉපදිච්ච රටේ යුගයේ සංස්කෘතියේ සුභ පැත්ත බලන්නත් පුළුවන්. අජ්ජත් බහිද්ද වශයෙන් දෙකට බෙදන්න පුළුවන්. ඉතින් එහෙම බෙදීමක් නැතුව කරනවයි කියන එක තමයි මං කිව්වේ දාල්පේ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු මතේ එහෙමයි බුද්ධ මතේ තියෙන්නේ. බෙදලා නැහැ. නමුත් අටුවාචාරින් වහන්සේලා ඒක ඇටුවම් බහගෙන තියෙන අපේ ඒකෙන් ඉස්සල්ලාම මම කියන පුද්ගලයා ඇතයි කියන සංඥාවෙන් ආත්ම සංඥාවෙන් ගත්තේ නැත්නම් සුභය සංඥාව ගන්න බෑ. මොකද අනාත්ම සංඥාවත් එක්ක කියන්නේ අසුභ සංඥා. ඉතින් සුබ සංඥාවක් අරගන්න මම ඉපදිලා තියෙන්නේ මේ බුද්ධෝත්පාද කාලෙක. ඒක අහම්බෙන් වෙන එකක් නෙවෙයිනිම. ඒ වගේම manussාත්ම භාවය කිව්වම ඒක ඉතින් බොහෝමස්ම දුර්ලභ දෙයක්. දුර්ලභ manussත්ව ප්‍රතිලාභ. ඒ වගේම මිනිස්සු ඉපදිලා බලන්න ස්පිතාලයකට ගියාම අංශ භාග කොර වෙලා අර පැත්ත මේ පැත්ත අඩු වුණා නම් මුන්න තරම් හීනමානකද වැටෙන මේ පුදුලා මුළු සදාතනිකවම ඉන්නේ ලිගෙයි මැඩියෙක් වාගේ ලෙයින් මැඩියෙක් වාගේ අර උඩ තියෙන ආලෝකය දිහා බලාගෙන ඉන්නවා මිසක කවදාකවත් කොටේ ඉන්න බෑ. අපිට දෙයියන්ගේ පිටින් හෝ බුදුන්ගේ සරණෙන් හෝ ඔය තරම්ම දැඩි හීනමාන ගති උද්ධත්ත ගති නෑ. අපි ඇහැ කන දිවනාසේ රූප සෞන්දරී නැත්තම් මේ බලවත් පුරුෂයන්ගේ ශක්තිය නැති වුණාට කොන්ද කෙලින් කරගෙන ඉන්න පුළුවන් තරම් සෞඛ්‍යයක් තියෙනවනේ. ඒ වගේම කොච්චර දෝ බණ ඇහෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා. උත්තම වූ පැවිද්දකුත් තියෙනවා. මේ කාරණා 6 සම්පූර්ණ වුණාට පස්සේ මට ඇතෙක් හම්බෙලා තියෙනවා මට ඇත අනඩතු කරන්න හෙන්දුව දුන්නේ නැහැ නේ කියලා කනකාටු වෙනවා වගේ තවත් ඉන් එහාට දින පුංචි දේවල් වලට මේ නියව ගන්නවා විරිත් ගන්නවා කියන එකේදී තමන්ට හම්බෙච්ච අර බුද්ධෝත්පාද කාලේ හීන කළා නතර කැහිය වෙනවා. ඒක මම මිනිස්සෙක්ගේ මට මේ වෙනත් අඤ්ඤෝ මේ ආකප්පෝ කරණියෝ කියන විදිහට මට මිනිස්සු ලෝකයේ මිනිස්සු කරන ආකල්ප වලට වෙනස් ආකල්ප කරන්න පුළුවන් කල යුතුයි. පබ්බජිතේන අබින්නම් පච්ච වේකිතබ්බ හැම පැවිද්දෙක් විසින්ම නිතර සීපත් කළ යුතු මේ ලෝක මනුස්සාකල්ප කරන්න එපා. කෙරුවොත් අපි නිකම්ම ලෝක මනස தත්තට වැටෙනවා. බලුමස් කන අයිකුන්ටික මිනිස්සුගේ தත්තට සාසනයක් පත් කරගන්න එපා. ඒ සාසනය සක්විත රජ කෙනෙකුගේ මිනි කොට ඔටුන්නේ තියෙන මිනි කොණ්ඩල වාගේ. සාසනය උතුම් කරලා සලකනවා ඒ පහත් ගති ඕන කරන්නේ. එතකොට තමන්ගේම මේ දුර්ලභතා එහෙම නැත්නම් ක්ලාතුකේ හම්බෙච්ච මේ தত্ত্ব සිහිපත් කරන්න පුළුවන්. ඒ ඒ වගේම මේ තමන් අනික් මිනිස්සුත් එක්ක වගේ නැතුව සම්මියත් දෘෂ්ටිකයි කියලා කියාගෙන සාමාන්‍ය දාන සීල භාවනා කටයුතු නෙවෙයි පුළුවන් තරම් දාන සීල ඉක්මවලකේ භාවනා කරන කෙනෙක්. නමුත් පෙර මං කරපු සංසාරේ අඩුපාඩුකම් නිසා කොහේ ගියත් මට හම්බ වෙන්නේ මට අදාළ පරිසරය. ඒක ඒ කර්ම ශක්තිය අන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බදානං විවරම් පවිස්ස න විජ්ජති සෝ జగති පතේසෝ යොත් යසත්තිතෝ මුංචේය පාපකම්ම තමන් කර පාප කර්මයෙන් ගැලවෙන්න ගැලමුණොත් ගැලවෙන්න මේ උපක්‍රමය හොඳයි කියලා න අන්තලික්කේන අන්තරීක්ෂය කියන අවකාශයට ගිහිලත් බෑ කියලා න අන්තලික්කේන සමුද්ද මජ්ජේ මහමුද මැද කිසිම ජීවියෙක් ප්‍රාණයක් ගොඩබිමක් වෙන්නේ නැති තැනකට ගියත් කර්ම ශක්තිය ලක්කම් බෑ කියලා අන්තලික්කේන සමුද්ද මැජ්ජේ නපබ්බදානං විවරම් පවිස්ස. විශාල කන්දක ගිරි ගුහාවකට වෙලා රින්ගගෙන හිටියයි කියලා කර්මය ගලවන්න පුළුවන් තැනක් මගේ ඥාණයට නම් පේන්නේ නැහැ කියලා හරුවත් ඥානසේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ කර්ම ශක්තිය එනකොට වල පොරොප්ප ගහන්න ගියොත් අපස්මාර රෝග හැදෙනවා. ඔය එන කෙනා ඒ කර්මේ ක්‍රියාත්මක කරන එක්කනත් එක්ක හැප්පෙන්න හදනවයි කියලා කියන්නේ පණිවිඩකාරයට ගහන්න හදනවා වගේ පණිවිඩය බලන්නේ. ඉස්සර තිබුණ ක්‍රමයක් අපේ ටෙලිෆෝන් ටෙලිවිෂන් රේඩියෝ නැති නිසා ටෙලිග්‍රෑම් එකෙන් තමයි යෝන්න කියලා. ඉතින් ටෙලිග්‍රෑම් කාර්යය ගෙදෙට්ට ඇවිල්ලා ටෙලිග්‍රෑම් එක දෙනකොට ගන්නකොටමත් අත වෙවුලුණා මම අනිවාර්යයෙන්ම දනවා කවුරුරි මැරිලා. මේ සමහර ටෙලිග්‍රෑම් කාර්යය එනකොටම බයයි. අනිත් මේ මිනිස්සු එනවා ඇත්තේ සමහරට මේ රස්සාවකට ඉන්ටර්විව් එකට එන්න කියන්නේ. නෝ ටෙලිග්‍රෑම් එක දකින්නකොටම බයයි. ඒ වගේ තමයි අපි මේ අපිට මේ කර්ම ධර්ම ක්‍රියාත්මක වෙන පුද්ගලයා දිහා බලලා. ඒ මනසත් එක්ක මේ බැඳගත්තට පස්සේ කියනවා බද්ධ වෛද්‍ය නැත්නම් පටිඝය කියලා. ඔක ගලවලා දාන්න නැතුව අපි කොච්චර සතුටුමත් වුණත් කොච්චර මෛත්‍රී කරන්න උත්සාහ කරත් ඒක අතිම්ම ගලවලා දාන්න ඕනේ මේ මේ මඩක පිපිච්ච නෙළුමක් මඩට බහලා අතින් කඩලා ගන්නවා වගේ ආත්ම සිහිනේ ගලවන්න ඕනේ. ආත්ම සිහිනේ ගලවන්න නම් විපස්සනාව තමයි. නමුත් ඒකට එන තෙක් ඒ කියන්නේ විපස්සනාවේ මේ ධර්මතාවය හේතුඵල ධර්මතාවයේ තේරෙන තෙක් කරණ තින උපක්‍රමය තමයි මේ මෛත්‍රී භාවනාව. මේ මෛත්‍රී භාවනාව දේ නිසා මතක් කරනවා අර උත්තරම తত্ত্বය ලෝකයේ අපි ඉපදෙන කාලේ වෙනකොට බුද්ධ ජාන්තිය පස්සේ බුද්ධ ආගමේ නැගිටිල්ලක් ආවා. ලංකාවේ වුණත් ත්‍රිපිටකය ඕන තැනකින් ගන්න පුළුවන්. පන්සලකට ගියත් දැන් ඕනෙම හාමුදුර කෙනෙක් ප්‍රබුද්ධ බණක් කියන්න දාන්න. ඒ වගේම යම් යම් තැන්වල භාවනා මධ්‍යස්ථාන තියෙනවා. පිට රට්ටු අපි ගැන මේ මේක රැකගත්තා හිටියා කියලා අපි ගැන ප්‍රසාද හැඟීමක් වැඩි වෙලා තියෙනවා. ලෝකෙත් පිපිචීමක් තියෙනවා. ඇතුළත බැලුවොත් Tamanටත් දුර්ලභ වස්තු හම්බෙලා තියෙනවා. ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. ඉතින් මේ දෙකෙන් ඒ ඥානන්ද සාංශ මතක් කරේ දෙකට සමසේ කරන්නයි කියලා. නමුත් මම මේ ඒ ස්වාමීන් වහන්සේට විරුද්ධ යමක් නෙවෙයි. දන්න එක හැටියට මම කියන්නේ මේ තමන්ගේ එක තමන්ට හම්බෙච්ච මේ ශ්‍රේෂ්ඨ తত্ত্বය උතුම් කළ සලකලා තමන්ට තමන් මෛත්‍රී කරගන්න නැතුව. එහෙම නැත්නම් තමන්ගේ හොඳ පැත්ත පමණක් දකින්න දන්නේ නැති වුණොත් තමන්ගේ නරක දැකීමයි අනුන්ගේ නරක දැකීම කියන්නේ. ලෝකෙට ඒක හොඳටම පේන. තමන්ගේ නරක අනුන්ගේ කවදා හරි මොනම තාලටරි නරකක් කියනවායි කියන එක තමන්ගේ වැරද්ද. ඉතින් අපි 100%ක් අපි බුදු වෙලා නැති නිසා අපිට ඒක කියන්න වෙනවා. උසාවි වල කියන්න වෙනවා. ඒ බුද්ධිලා ඉදිරිපිට කියන්න වෙනවා. පිටිපස්සෙන්ලා කියන්න වෙනවා. ඒවා වෙන ස්වභාවයව තමයි කෙලස් කියන්නේ. ඉතින් ඒක වසන් ගන්න නැතුව මේක මගේ දුර්වලකමක් විදියට බලලා අනේ ඒ නරක දාල්ලන පැත්ත. කැත බලන පැත්ත. මගෙන් දුර වේවා. මම වෛර නැත්තේක් වෙම්වා කියලා. හොඳට පట్టල වෙලා වාඩි වෙලා ඇඟ සම්පූර්ණයෙන්ම ශාන්ත වෙන විදිහට සුවබර විදිහට වාඩි කරන්න කියනවා. ඒ කියන්නේ හොඳට නාලා හොඳට සක්මන් කරලා කාලා ඉන්න වෙලාවක කියන්නේ ශරීරය හොඳට මේ අවශ්‍ය පහසුකම් ටික දීලා ඒ කියන්නේ දරුවට කිර දීලා නාවලා නින්දට මේ ඇඳ හදලා තියෙන අම්මා කෙනෙක් වගේ ඇඟට හොඳට සලකලා දීලා ඒ Taman ඉන්න සුවයට හිත යොදලා. මම දැන් ඉන්නේ සුවයේ ඉඳ නැත්තම් සූපත් කරගන්න. හොඳට පట్టල වෙලා හරි පරි ගෑලා වාඩි වෙන්න. වාඩිලි ඉවර වෙලා ඒ සුවය හෝ එහෙම නැත්නම් මගේ හිතේ ඔය පුරුද්දට අබ්බැහියට එන එක්කෙනෙක් හෝ එක සිද්ධියක් හෝ වෙලාවක් කලාවක් කල්පනා කරන්නේ හිතවිලි පුංචයි තියෙන්නේ මට දැන් සතුට වෙන්න තියෙන වැඩි කියලා මම වෛර නැත්තෙක් වෙම්මා වෛර නැත්තෙක් වෙම්මා වෛර නැත්තෙක් වෙම්මා කියලා හොඳ කාන්තාර භූමියකට ෂේම කාන්තාරක තියෙන ෂේම් භූමියට ගිය පුද්ගලයෙක් එතන දෝරේ ගලන උතුරා හැලෙන ලිඳක් දැකලා පොකුණක් දැකලා වතුර බාල්දියක් වාල්දියක් කරන ඔළුවේ දා ගන්නවා වගේ ඒ සෝය ග්‍රීෂ්මයේ ඇති වෙන ජලයේ සෝය මම වෛර නැත්තෙක් වෙම්මා වෛර නැත්තෙක් වෙම්මා වෛර නැත්තෙක් වෙම්මා කියලා පතුරවන්න පුළුවන් ඒක තේරෙනවා මම මේ ඉන්නේ ග්‍රීෂ්මයේ කාන්තාරයේ මෙතන විතරයි යන්තම් ගහක් වලක් කියන්නේ මෙතන කොහෙන්ද යන උල්පතක් තියෙන නිසා මම මේ උල්පතේ වතුර මේ දාගන්නේ කියන එක තේරෙනවා නම් ඉතින් ඒ දමා ගැනීම යා දෙන්න පටන් ගන්නවා. සුවයක් එළවෙනවා. ඉතින් සමහරෙකුට මේ අහං අවේරෝ හෝමි කියන පදේම ඇති. සමහරෙකුට ඒ වගේ දෙයක් අතර එකම ඉදිකටු පුංචි ඉදිකටු හිලකට නූල ඔබන්න හදනවා වගේ හිටින් නැතුව යනවා. ඉතින් ඒක කියනවා අං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානම් පරිහරාමි කියලා මම වෛරණත් එක්කම කායික සුවයෙන් සුවපත් වෙන්න මානසික සුවයෙන් සුවපත් වෙන්න ලද මේ සම්පත්‍ය සුවසේ පරිහරණය කරන්නෙත් වෙන්න. නැත්තම් ලද මේ මනුෂ්‍යාත්ම භාවය. සුවසේ පරිහරණය කරන්නෙක් වෙම්වා කියලා පද හතරම කියනකොට හිත ටිකක් හැසිරෙන්න ඉඩ තියෙනවා. ඒ හැසිරෙන්න ඉඩ තියෙනක සමහරුන්ට ලාභයි නිසා කියනවා මේ පද හතරෙම පටන් ගන්න. අවේරෝමි, අභ්‍යාපජ්ජෝමි, අනීගෝමි, සුඛියත්තනම් පරිහරණ. මේක පරිවර්තනයේ යම් යම් දොස් තියෙනවා. මම වෛර නැත්තේ කිව්වා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා තමයි සාමාන්‍යයෙන් ඒ ඒ පදවල අතර සීමාවක් නැහැ විවිධ පද සඳහන් කරනවා අවේරෝ හෝමි කියන එක තමයි වෛරය නැතිකම. අවේර වෛර නැත්තේක් වෙම්මා. අභ්‍යාපජ්ජෝ හෝමි කියලා කියන්නේ ව්‍යාපාද ව්‍යාබාධ නැති. මේ කායික ආබාධ නැති. අනීගෝ කියලා කියන්නේ කායිකනේ මානසික මේ පීඩා. අර කියන අසහනකාරී ගතිය, අනුඟ වැරදි හොන ගතිය, තමට දෙස් දෙන ගතිය මේක හරියට රූලට මෙහෙමයි තියෙන්න ඕනේ කියලා අකුරට හොයන ගතිය තමයි මේ මානසික රෝග කියන්නේ. තද බල, හීනමාන, උද්දමාන නෙවෙයි. ඒව දකින්නකොටම අනේ මට ඒව නැතුව මේ තියෙන හොඳ පැත්ත දකින්න ලැබේවා. ඊට පස්සේ මේ ලද මනුස්සාත්ම භාවයේ සෝසේ පරිහරණය කරන්නෙක් වෙනවා. මේ වර්තමානයේ වනස් කරගෙන හෙට ජීවත් වෙන්න තටමන්න ගියොත් කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම වෙච්ච වැරදි ගැන කල්පනා කරලා පස්තාපච්ච වෙන්න ගත්තොත් වර්තමාන මොහොත අර කිරි කලයයි ගොම කඳුලයි වාගේ වර්තමාන මොහොත සම්පූර්ණ කිරි කලයක්. ප්‍රභාස්වර දෙයක්. ඕකට අර අතීතෙන් ගෙනලා කුණු කන්දලක් දාපු ගමන් අරක කැටි ගැහෙන. ගැට ගන්න බැරි වෙනවා. ඒ නිසා එන එන චිත්තක්ෂණය ද්වේෂය නැමැති එකම කෙලසන ධර්මයෙන් අයින් කරලා තියාගන්න. මට මේ ලැබුණු මනුෂ්‍යාත්ම භාවය සුවසේ පරිහරණය කරන්නෙක් වෙම්මා කියනකොට මේකට කියන උත්තරම භාවයටපත් වෙනවා ආර්ය භාවයටපත් වෙනවා කියලා. කෙලසීමන තියෙන ඉඩ අතීතෙන් අනාගතේ වලක් කළා ලැබිච්ච මේ මොහොත සුවසේ පරිහරණය කරනවා. ඉතින් ඒකෙදි කියනවා මේ ද්වේෂ චරිතයට අවේරෝහෝමි කියන එක ගැලපෙනවා. ප්‍රඥා චරිතයට සුඛියත්තානම් පරිහරාමි කියලා කියන මම ජීවිතයේ සුවසේ පරිහරණය කරන්න එක්කෙනාට අමුතු කිරි රහක් යාට තේරෙන පටන් ගන්නවා මිහිරියාවක්. හැබැයි නේනම් මේ ලැබිච්ච දේවල් මම පරිහරණය කරන්නේ නැත්තම් මේ මොහොතේ මොකද්ද මේක හරි ඥානවන්තයි කියලා. ඒකට අනීකෝමි අභ්‍යාපජ්ජෝ හෝමි කියන එක රාග චරිත වලට විතක්ක චරිත වලට වගේ එක එක චරිත වලට කියලා කියනවා. ඒ නිසා කියනවා ඉස්ලාම මේ මෛත්‍රී භාවනා කරනකොට හතරම දාලා බලන්න කියලා. දාලා බලපුවාම අපි අපේ චරිතය මොකක්ද කියලා හඳුනා ගන්න තිබුණත් නැතත් වැඩියෙන්ම පහසුව සැලසෙන්නේ අදාළ මාතෘකාවෙන් තමයි. ආන්නේ විදියට හතරම කරලා එකට දාන්න කියලා කියනවා. නැත්නම් එකකින්ම පටන් ගන්න තීක්ෂණ බුද්ධියක් තියෙනවනම් බොහෝ විට මෛත්‍රී කියන්නේ අවේරයයි. ඒකේ අතිරේක හේවණලි ටික තමයි ඔය අභ්‍යාපජ්ජ අනීඝ සුඛියත්තානම් පරිහරාම කියන්නේ ඒක නිසා කෙලින්ම කරනවා නම් අන්දබන්ද හිතවිලි නැතුව මම වෛර නැත්තේක් වෙනවා. එහෙම නැත්නම් වෛර නැත්තේක් වෙනවා. කායික සුවයෙන් සුවපත් වෙනවා. මානසික සුවයෙන් සුවපත් වෙනවා. ලැබුවා වූ ආත්මයේ සුවසේ පරිහරණය කරන්නෙක් වෙනවා කියලා කියන්නේ ගියාම මේ වචන සැර වැඩි. දීර්ඝ ව්‍යාකරණානුකූල පද නිසා හරි අමාරුයි මේ භාෂා ව්‍යාකරණ දන්නේ නැති කෙනාට කරන්න. ඉතින් ඒක නිසා නිදුක් වේමා නිරෝගී වේමා සුවපත් වේමා නිදුක් වේමා නිරෝගී වේමා සුවපත් වේමා කියලා ලේසියට හදලා දීලා තියෙන හැබැයි ඒක අර්ථ ඡායාව ලාමක වෙලා තියෙනවා. දියලු වෙලා තියෙනවා. දියාරු වෙලා තියෙනවා තනක වෙලා තියෙනවා. නමුත් මේක ලියවිලා තියෙන විදිහට ගත්තාම අවේරෝමි අභ්‍යාවජ්ජෝමි අනීගෝමි සුඛියත්තනම් පරිහරාමි කියන එක ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුරේදී එච්චර මේ <clears throat> විශේෂ ව්‍යාකරණ දන්න යන්ත්‍ර සූත්‍ර මොනේ කරන්නේ හතරෙන් කියනකොට මේ පළවෙනියෙන් හඳාන් කරන්නේ මේ හිත ඇති වෙන වනසිතුවිලි මගේ නැති වෙලා මම වෛර හිතුවෙන් අයින් වෙනවා. මේ කයේ තියෙන දැඩි වෙහෙස මිරිකගෙන මෙහෙම මම ඉන්නවා පෑම ඉන්නවා කියලා අපි අර කයට වද දෙන ගතියේ ඒක වුණේ නැහැ. ඒකත් එක්ක මෛත්‍රී කරන්න බෑ. ද්වේෂයක් තියෙනවා නම් අපිට මම මෙච්චර කල් ලැබිටිනවා මගේ හිත කොහොමඩක්වත් මේකේ තියෙන ඒ නිසා අරක කර මේ ගහටම තියලා කරතිලා බඳිනවා වගේ මම හිර කරන්න ඕනෑ කියලා දැඩි මානසිකත්වයක් ගත්තද ඒකත් මෛත්‍රී ගැලපෙන්නේ ඒ වගේම චි මං වගේ මෙච්චර ඉගෙන ගත්ත කරගත්ත මිනිසෙක් නිකම්ම නිකම් මෙතෙන්ටලා ඉන්නවා අපරාධ මේකෙන් කිසි වගතුවක් නැහැ මේකට හොඳ බාහන මැදත්තා නැති එහෙම නැත්නම් මේ වෙනුවට බිස්නස් එකක් කරුවා නම් හොඳයි කුඹුරක් කරුවා නම් හොඳයි කියලා අර ලැබුව තමන්ගේ මට්ටම උසස් කරලා හෝ පහත් කරලා සලකලා මේ නිකන් හම්බෙන්න හම්බෙච්ච අවස්ථාවක් විතර දෙකෙනකොට හම්බෙන්නේ නැති එකක් නේද කියලා වටිනාකම තේරුම් ගන්න පුළුවන් වුණා සමහරට ඒකත් ගලපෙනවා ඔන්නේ හතරම කරලා එnde එnde එnde හිත තෙදවත් වෙන ගතියකට ආවොත් අලංකාර වෙන ගතියකට ආවොත් වර්තමාන මොහොතේ පිරිච්ච ගතියකට ආවොත් ඒකට කියනවා සාසන සම්පatti කියලා. අන්නේ සම්පatti කර අවස්ථාව කියලා දෙන්න කවුරුත් ඕනේ. කරගෙන කරගෙන යනකොට ඉබේම තමයි තේරෙනවා මෙච්චර කල් කටකෝල් පාරේ ගියා. ඒක නිසා යන්න පාරක් තිබේ නම් ඇසුත් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ කියලා අහලා තියෙනවා. යන්න පාරක් තිබේ නම් ඇස් දෙකත් හොඳට පෙනේ නම් ලස්සන පදයක් තියෙනවා මට ඒක මතක නැහැ. කිම බැදිවල යන්නේ මම් මුලාව එකසේ තරම් අපි බැද්දට කැමති. ඇඟේ කටු ගෑවෙනවට කැමති. අපිට පාරේ යන්න ගියාම ඒක නිකන් නිකන් කිසි ගතියක් නැහැ. ඕන කරන්නේම මාළුවක් කරලා දුන්නාට පස්සේ ඒකට කට ගැස්මක් දාන. ඒකට උම්බල කට ටිකක්, කරවල ටිකක් දැම්මේ නැත්නම් ඒක රසයි. ඒ වගේ අපිට අර ද්වේෂය පොඩ්ඩක් ගෑවුනේ නැත්නම්, ඉඟි කිරුවේ නැත්නම්, කාටවත් කොනහ ගත්තේ නැත්නම් ගමනේ කිසි නෑ නිකන්. කිසි කිසි කිසි කිසි. ඉතින් ඒකට කාට හරි කොනහන්න පටන් ගන්නවා. උස්කල සලකනවා, පාත් කළ සලකනවා. අන්න එහෙම නැතුව මේ ලස්සන පාර තියෙනවා. ඇස් දෙක තියෙනවා. කෙලින් පාරේ ඵලයන්. අන්න ඒක යන කෙනාටමයි පැහැදිලිව තියෙන මේක ඍජු පාවත, පුලුල් මාවත, කෙටි මාවත. අනික ඔක්කොම චපලයි. අනික ඔක්කොම වංකයි. ඒ වංක භාවය තමයි ද්වේෂය කියන්නේ ලෝකයේ තියෙන හැම ආස්වාදයක්ම උන් වගේ කෙනහිල්ලකින් ඇවිල්ලා තියෙනවා. නිසා සෑම විහිළුවක්ම ද්වේෂයෙන් කෙරෙන්නේ කියන්නේ. ඒකේ තියෙන හාස්‍ය සාර කෙනහිල්ල දෙකේ වෙනස නිසා උද්දීපන ගතිය වැඩි. වැඩියෙන් ඇඩ්‍රිනලින් එනවා. තා කාටරි කොන හවන වචනයක් කිව්වනම් විහිළුවක් කරාන හැම එකේම යට තියෙන්නේ ද්වේෂයෙන් පැන නගින බුබුලක් තමයි. ඒක හානි නොකරන තාක්කල් අපි ඉතින් ඉදින්දා ජීවිතේ පාවිච්චි කරනවා. නමුත් අර Tamanට තමයි මෛත්‍රී කරගන්න තේරෙනවා. මෙච්චර කෙලින් පාර තියේදී කිසිම කෙනෙකුට වළක්වන්න බැරි පාරක් තියේදී අපි විහිං අර ඉතර දඬු පෙර පෙර හැර යනකොට දඬු පෙර පෙර යන කොල්ලෝය උන ලুকু උණපුරුක් අරගෙන බෙරේ වගේ හදාන ඉතින් පොල් ගෙඩියක් කරන ඕකට සරසපු කූතු කෝටු ගහගෙන කූරු ගහගෙන උසානේ දඬු පෙර පෙරහැර දඬු පෙර පෙරහැර යන්නේ ඉස්ලා එක මිනිහ ගමහරා යනවලු දඬු පෙර පෙරහැර එනවෝ ලන්දේ තියෙනකුරු පාරට ඇදපියෝ කියලාගෙන යනවා පාර සුද්ධ කරපල්ලා කියන්නේ ලන්දේ තියෙනකුරු පාරට දාපල්ලා කියලා යෝගාවචරයත් ඔය වගේ තමයි අහල පහල කියන සීරව ලඳු ලන්දේ තියෙනකුරු පාරට ඇදලා දාගන්න දාගෙන ඉවරලා කියනවා බාහන මේ පාර මීට වැඩි පිස්සු තියන්න බැරිද කියලා. අර බැද්දේ මයිරින් ගන්න හදා. ඉතින් ඒ ගතිය කේනකොට තියෙනවා මොන තරම් තකතිරකමක්ද අපි ළඟ තියෙන්නේ. ඒ මොකක්වත් නිසා ඒක තැනක ටැග් ගහන්නේ. ඒක තැනක වැඩි කල් ඉඳීම නිසා. ආධුනික ගතිය තියෙන්නේ. ආගන්තුක ගතිය හැමදේම සුන්දරයි. එනිසා කියනවා අපි මෙහෙම බලබලා ඉන්න දර්ශනේ ඉස්සරහට පේන දේ තියෙනවනේ. නැමිලා කකුල් දෙක අස්සෙන් බලන්නේ කියලා සම්පූර්ණ අලුත්. හරි ලස්සන ඕනෙලා බලන්නේ. කෙලින් බැලුවොත් අයියෝ උදෙත් දකපේක හඳාවෙත් දකපේක තමයි. ඉතින් මේ පහ වෙනකොට එන මේ ගතිය නැතිකරන්න නම් නිතරම මේ පරිසරය තමයි මගේ කෙලස් කපන්නේ. මේ සෑම කෙලෙකම දිව්‍යාංගනාව, දේව පුත්‍රයෝ, බෝසතාණන් වහන්සේලා අනේ මුන්දලාගේ පිටින් තමයි මට මේ කිරුවේ කියලා හිතුවොත් ඔය සෑම කොනහන කෙනෙක්ම, සෑම පවන්සල්න කෙනෙක්ම මෛත්‍රියට තමයි අපිට ආවටයි. අවශ්‍යතාවය කියලා දෙනවා. ඒක නැති තැනක් නැහැ. බුදුහාමුදුරුවෝත් එක්ක අපි සවැත්නුර ජීතවනාරාම හිටියත් ඔක කොච්චර. එනිසා මේකේ මොනවාක්වත් හදන්න දෙයක් නැහැ. හැදෙන්න තියෙන තමයි. ආන්නේ විදිහට ඒ කටුකොහල් නැති තැන අනිත් 5 10 15 20 පුරුදු කරනවා නම් ඒක ලොකු සුව සේවාවක් ඇති කරනවා. තෙදක් ඇති කරනවා හිතට මේ ලැබිච්ච දේවල් අපි බුද්ධි විතරනේ කාමරයක් අතුරටලා අඳුරේ ජනෙල් වහගෙන දේ නොදකින් කම්මැලිකම මේක මූසලයි අන්ධකාරය කිය කිය ඉන්න කවුරු හරි කිව්වොත් ඔය මිනිස්සු ජනෙල් ඇත්තේ නැරලා බලපන් කිව්වොත් අම්මේ ඒක එළිය පැත්තේ ඉර පායලා ලස්සන මල් පිපිලා සමනල්ලු පිපියා අපනවා කුරුල්ලෝ පියාඹන Taman දන්නේ. ඒගොල්ලෝ මෛත්‍රිය දොර විවෘත කරගන්නා තෙක් හා කටුකොහල් ජීවිතයක් තියෙනවා. ඒ නිසා මේ මෛත්‍රිය විවෘත කරාට පස්සේ අර ලෝකයේ තියෙන දුක කපන යම් කිසි සුන්දරත්වයක්. මනුෂ්‍යක මේ දුකෙන්ම තමයි යන්නේ. දුක දුක වශයෙන් දැනගැනීමම එක විදිහේ මේ సౌందర్యාත්මක පැත්තක්. කිරුවට පස්සේ ආට පේන්න පටන් ගන්නවා හිත මේ විදිහේ මෛත්‍රියෙන් හදාගත්තට පස්සේ අපිට හැම කෙනෙක් විශේෂයෙන්ම තමන්ගේ කුසින් වදාගත්ත දරුවෙක් වාගේ මවක් තමන්ගේ කුසින් වදාගත්ත දරුවෙක් දිහා බලනවා වගේ බලන්න පුළුවන් හැම වැරද්දක්ම වෙන්නේ හුරතලයක් විදිහට. ඒ දරුවා හරියට වැඩ කරනකොට වෙන්නේ විශේෂ වීර දක්ෂකමක් විදිහට. කවදාකවත් ඒ දරුවගේ වැරද්දක් අම්මලා දකින්න බෑ. අම්මා දන්න දැකීමම වැරද්දක් කියලා. ඒ නිසා මාතායතා නියම් පුත්තං ආයුසා ඒක පුත්තම නුරක්කේ. තමන්ගේ පණටත් එහා ගිහිල්ලා ඒ ආවුසේ දරුවගේ ආවුස රකින්න වගේ මාතා පුත්තික භය වගේ ඉන්න පටන් ගන්නතර පස්සේ තියෙනවා මේ වැඩි යමක් මේ ලෝකෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අපි මේකේ වැරද්ද දකිනවා නම් අර අචං චාතුමා කිව්වා වගේ ඒ තමන් ගමන් මල්ලේ බලු බෙට්ටක් දාගෙන යන කෙනා යන්න යන්න තැන ගඳයි. පොඩ්ඩක් පහුරු කාලේ බැලුවොත් අපේ අම්මා ඉන්න කාලේ කියන්නේ ඔය ගඳයි ගඳයි කියන බේ නහය කුණු වෙලා වෙන්න ඇති කියලා. එතකොට ඉතින් කොයි දේ බැලුවත් ගඳයි තමයි. ඒක නිසා අපිට පේනවනම් කාගරි වැරද්දක් අපිට පේනවනම් යම් කිසි විදියක දුර්ලකමක් ඒක අපේ දුර්ලකමක් වෙනවා. නමුත් ඒ පුද්ගලයාට ඒක කියලා දෙන්න ඕන. තමන්ට තේරෙනවනේ ඒක කවදාකවත් කලබල වෙලා උණුසුම් වෙලා කරන්න එපා. ඒකට මේ මේ ගියාමතුරු වගේ යන්න හදනකොට කලබල කරන්න එපා. ආපහු වැවිලා අනේ ස්වාමීන් වහන්සේ මට මෙන්න මෙහෙම වුණා කියලා පස්සේ මතක් කරලා කියන්නේ මෙන්න මේ කරුණ පහ වදා ගන්න. වඩලා මේක රකින්න නම් නිතරම මේ සිනේහනේ ගල්වන්න. මෛත්‍රිය පොට දාන්න. ඉතින් මේ විදිහට තමන්ට මෛත්‍රිය කිරීම තමයි ඉස්සලා කරන්න තියෙන්නේ මේක සාමාන්‍යයෙන් උපචාර සමාධිය දක්වා වඩන්න ඕනයි කියන එකයි සංග්‍රහ ග්‍රන්ථවල සඳහන් කරන්නේ මම අමාර කරන්න ඉස්සලා මතක් කරන්නේ ඥානানন্দ සෝංශ අපිට සලකා බලන්න කියන්නේ මේක මෙහෙම බුද්ධ වචනේ නෑ කියලා. මේක මෙහෙම පෙළේ නෑ. ඉතින් අපි මම අර ගිය පාර කිව්වාගේ මට හම්බෙච්ච ස්වාමීන් වහන්සේලත් කතා කරනට පෙළේ නැති වුණාට හුඟාක් අල්ලෝකේ පාවිච්චි වෙන්නේ මේකයි තේරවාදී සම්ප්‍රදායන කුරුදේ පවත්න්නේ මේකයි. ඉතින් මම පෞද්ගලිකව කියලා තියෙන්නේ මම අපේ අපවත් නායක ස්වාමීන් වහන්සේත් එක්කයි බුරුමේ පන්සිංශ එක කෙරුවේ මේ ක්‍රමය. ඇත්තටම මම මෛත්‍රිය පිළිබඳ හොඳ ආදර්ශ නැද්ද කියන එක මට අයිති වැඩක් නෙමෙයි පිරිසට අයිති වැඩක්. මම හිතනවා මේ ගැළවිලා ඉන්නේ මේ විදිහට කරගෙන යන්න පුළුවන් වෙන්නේ අන්නේ ඒ තැන්වල ජරබර ගන්නට ඔය ඉඳුරු තෙල් දැමිල්ලෙන් තමයි. සිනේහනේ කිරීමෙන් තමයි. එහෙම නැත්තම් මේ අදිල්ල අදින්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් තමන් ඉන්න පරිසරය තියෙන මේ ජරබර සද්ද නැති කරන සෙනෙහිනේ ටිකක් කරගෙන කාටත් ප්‍රේම කරගෙන ප්‍රේම කරනවා කියලා කියන්නේ කාම ආශාවෙන් කරන ප්‍රේම නෙවෙයි හිතසුව සලකන අදහසෙන් යන්න මෛත්‍රිය පිළිබඳ කටයුත්තක් කරන්න ඕන. නමුත් මම කියුනේ නෑ මේක භාවනාවක් වශයෙන් දිනු කරන හැටි දවසට කොච්චර කරන්න ඕනද කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙමු හිතුවට වැඩිය මේකේ අස්තර විස්තරට වෙලා ගත්ත නිසා අපි ලබන ධර්ම දේශනාවේදී මේ මෛත්‍රී භාවනාව ඒ සම්ප්‍රදාන කුල ක්‍රමයට අටුවාචාරින් වහන්සලා කියන ක්‍රමයට කොහොමද තව දියුණු කරන්න කියලා අද මට අවස්ථාව හම්බුනේ Tamanට මෛත්‍රී කරගැනීමේ ආදීන වාස්වාදත් එක්ක පුංචි හඳුනාගීමක් කරන්න පමණයි කෙසේ නමුත් ඒ තොරතුරු සහ ඒ උපක්‍රම දැනටමත් තම තමන්ගේ හිත තුළ තියෙන කහට ගති කපලා දාලා ලැබුවා වූ මේ සුන්දර අවස්ථාව තව තවත් සුන්දර කරගෙන ඇතුලේ තියෙන ප්‍රභාසර හිත දකින්න පිට තියෙන කුණු කච්චල් පිට තියෙන මලකඩ තත්ත්ව බලන්නේ නැතුව තමන්ගේ හෝ අනුන්ගේ ඇතුලේ තියෙන ප්‍රභාසර හිත දකින්න විනිවිද දකින්න හිතකට මම විපස්සනා හිතකට මේ මෛත්‍රියත් ආශිර්වාදයක් වේවා సౌందర్యයක් වේවා එතකොට මේ පැවිදි ජීවිතය මින්ද වඩා ගැටුම් වලින් තොරව පැවිදි භාන ජීවීමේ භාවනා ජීවිතේ පැවිදි ජීවිතේ ගැටුම් වලින් තොරව සුන්දරව ගත කරන්නට ශක්තිය ධෛර්ය බල ලැබේවා නිවන් දක්නාතෙක් සුභේ પરමාර්ථ කරගෙන යන්න දරුවත් යනන්සේ දීපු උපදේශ නියත නැවත නැවත සීපත් වේවා කියන ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාටම සනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා. පේනු පෙන්නත්තන පින්දීමේ ඥාතීන් ශීපත් කිරීමේ පරමාර්ථ ශීපත් කිරීමේ කරන්න කලින් මේ දේශනාව සම්බන්ධව හෝ වෙන දැනගැසි කරුණක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ප්‍රකාශ කරන්න තියෙනවා නම් මම සාදරයෙන් ඉල්ලා සිටිනවා. මේක සාකච්ඡා කරලා අර විදිහට සම්ප්‍රදාන කුලව කියන සතිವಾರය સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා. කියන්න දෙයක් තියෙනවා. ප්‍රශ්න කරන්න දෙයක් තියෙනවා කරුණාකරලා සරණ සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. රසායන හැම වෙලේම කියන්නේ අසුචි විදිහට දකිනවා කියලා තමයි. ඒකට අයෝනස්කෝ ලක්ෂිකාරය නිසා රස ගැඹුරින් වගේ තමයි දකින්නේ. හොඳ විදිහට තමයි බලන්නේ. ඒක දෙපැත්තක් තියෙනවා. ඒ දාර මහංකඩවල ස්වාමීන් වහන්සේ කිව්වේ කබරයා දකින්නේ බලුකුණ ඌ දකින්නේ රස කැවිල්ලක් විදිහට අපි දකින්නේ අසුචියක් විදිහට. ඒ කබරයාගේ වල දර්ශන නිසා අපේ දර්ශනේ බුදුහාමුදුරුවෝ කබරෙන් තමයි බණ කියලා තියෙන්නේ. එතකොට <clears throat> අසුචියක් විදිහට දකින්න පටන් අරගත්තොත් එක වැඩ කරන තැන ඉන්නේ කෙනෙක් වැරද්දක් කරනවා. කොච්චර කිව්වත් අහන්නේ. ඒ අසුචියක් විදිහට දකින්න බලනකොට එන්න එන්න රාගේ ද්වේෂය විසිරෙනවා. එතකොට ඒක බලන්නේ නැතුව සුබ සුබ පැත්තෙන් බලන්න කියනවා. ඒකදී සාරිපුත්‍ර සාංශ කියනවා මේ බුද්ධලයා වැරදි වැඩක් කරනවා. වැරදි වැඩක් කරාට වචනේ හොඳයි. යාගේ සාමාන්‍ය යුව කාටවත් කරපම් කියන්නේ නැහැ. පරිකමට ඒක කරනවා. හිතත් හොඳයි. කවුරු බැන්නත් එයා මොනවද කියන්නේ? ඒ වැඩේ කරනවා. හැබැයි වචනේ හොඳයි හිත හොඳයි නම් කියනවා කාය කර්මය තමයි මේක තියෙන්නේ. ඒක බලන්න එපා. සුබ පැත්තෙන් බලන්න කියලා කා වචී කර්මය සහ මනෝ කර්මය. තව කෙනෙක් ඉන්නවා වැඩ වලින් මොනවා කරන්න හැබැයි වචන කතා කරුවොත් එක වචනෙන් එයා නාස්ති වෙනවා. වචන හරි සරයි කැටේරියක් වගේ. ඉතින් ඒක කියන මනසයි වචනේ එහෙම වැරදගත්තට මෙයා කය හොඳයි, කායික ක්‍රියා, මානස හොඳයි කියලා වචනේ විතර කමත කරන්නේ. සමහර කෙනෙක් ඉන්නවා උඩින් දේශපාලනඥ වගේ ලස්සන වචන කතා කරනවා. ලස්සන ක්‍රියා නැහැ හිත දෙන්නේ මේක ඡන්දේ ගන්න. මොකක් හරි දෙයකට යට එජෙන්ඩා එකක් තියෙනවා. ඉතින් එහෙම වෙනකොට අර මනුස්සය ඔක්කොටම කියලා දෙන ඇයි ඕම කතා කරන්නේ? ඇයි ඕම කරන්නේ? අපි මේක මෙහෙම කරන්නේ. මෙහෙම කරන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් දවල් මිගෙල් රෑ දානියෙල් තමයි මිනිසුන්ට සුබ සේවාව කරන හැබැයි යට තියෙන්නේ දෙයටම පහත් අදහස. ඒතකොට කියනවා හරි. ඒ අදහස් මති මතාන්තර තිබෙන කායික වාචික පැත්ත හොඳයි නේ කියලා අර මනුස්සක හොඳ පැත්ත ගන්න. ඒතකොට සුබේ බලන්න. අසුබේ නෙවෙයි. සුබේ පැත්ත බලන්න වෙනවා. සුබේ පැත්ත බලන්නේ මොකටවත් නෙවෙයි. ඒ මිනිස්යාගේ වැඩේ එයා කරගත්තා. මගේ හිත හදාන මම භාවනා කෙරේ. අර කොන්තරත් එක බාරගත්තොත් මෙයා හදන්න ඕනේ. ඉවරයක් නැහැ. අර මනුස්සයා ඒත් එක්කම වෛරපණි. වෛරපණිලා ආපු කතාව පැත්තක ස්ථානේ પરමාර්ථ පැත්තකේ තීන් ගැටුම වෙනවා. ඒක ඒකට දෙන්නටම පාඩු අනිතික ආදර්ශයක් තුනේ නෑ. ඉතින් ඒ වෙලාවට කියනවා සුබේ බලන්න කියලා. ඒතෙන්දී සුබ සංඥාව සහ අසුබ සංඥාව. දැන් අපි ගිරිමානන්ද සුත්‍ය අසුබ සංඥාව කියලා කියන්නේ ඉම මේව කායන් උද්දම් පාදලා දෝමසක දෝම කේශමත්තක තච පරියන්තං පුරං නානප්පකාර අසුචිනිය පච්ච වෙක්කති. මේක අසුචියෙන් පිරිච්ච කුණු මල්ලක් 32කින් අසුචි කිය. එතකොට අත්තකිලමතාණියකට ඇදෙනවා ද්වේෂයට ඇදෙනවා. ඒතර සුබේට ගියාම නෑ මේ මනුස්සයාගේ ඒ වැඩේ හොඳ නෑ ඒක හැබැයි අනිත් අනිත්‍යව ප්‍රශ්නයක් නෑනේ කියලා එයාගේ සුබේ වලන්න පටන් අරගත්තොත් තමයි ප්‍රේම කරන පිරිමියෙක් නම් ප්‍රේම කරන කාන්තාවගේ කවදා නරකයක් දකින්නේ. නරකයක් කවුරු හරි දැක්කත් කියනවා නරක නැති මිනිස්සු කවුද? ඉතින් මේ පැත්ත හොඳනේ. එතකොට මෛත්‍රිය තියෙනවා රාගයට කොක්ක. මෛත්‍රියට ළඟ මිතුර හතුරා ද්වේෂය වුණාට ඈත රාගය තියෙන. ඒ නිසා මෛත්‍රී කරන්න එපයි කියන විෂභාගය. කාන්තාවකට මෛත්‍රී භාවනා කරන්න එපා. පොඩි දරුවන්ට කරන්න යන්න එපා. වෛරක්කාරයට කරන්න යන්න එපා. ගරු භාවනීය කෙනෙකුට කරන්න. ඒ කියන්නේ ඈ මරිච්චයටත් මේක සඳහා නෙවෙයි කියන්නේ ඒ මේක ජීවි සංඥාව තියෙන්නේ. සත්ව සංඥා තියෙන්නේ. දැන් මරිච්චය ඉන්නේ හැබැයි මැරිලට යන්නේ නැහැ. ඔයක කොහරි ඉන්නවා. භවයේ කොහරි ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ පොදුවේ වදිනකොට වදි. ඒක නිසා කෙනෙක් නිසා මෙතෙන්ද කියනවා විෂ භාග ලිමිට් නිංගෙට මෛත්‍රී කරන්න එපා කියලා. මොකද අර වංචනික ක්‍රම වැඩ කරනවා. ඒ කියන්නේ මේ පාණදුරාවාදයේදී මේ ඒ හාමුදුරු පාදිලි තුමා ඇහුවලු ඕගොල්ලෝ මේ හඳුනින් හදලා බුදු පිළිම වලට වඳිනවා යම් කිසි විදිහකට හඳුනින් වැසිකිලි කක්කුසි වලක් හැදුවොත් කටක් හැදුවොත් ඕකටත් වඳිනවාද කියලා. බුදු පිළිමයක් හදලා වඳිනවා. ඉතින් හඳුනින් හැදුවයි කියලා කක්කුසි කටත් වඳිනවා. ඊට පස්සේ පාදලේ ආම්තුරවල පාදලිගෙන් ඔබතුමාව ගෑණියක් අරගෙන එනවා කොහේ හරි ගිහිල්ලා වල ඔබතුමාට ප්‍රශ්න නැහැ. කතාවත් වන්නේ කියලා මූණේ ඉබිනවා කියලා පුකත් ඉබිනවාද කියලා. පාතිව. ඒ බුක ඉඹින්න පුළුවන් රකාමේ ආපුවා. ඒකේ ගහනක් නැහැ. ඒකේ හොඳ පැත්ත බලනවා කියන එක අපේ හිත ඒ තරම්ම වංචනික නිසා කාමේ ආවනේ. ඒක බලන්න ඕනේ ඒ කාම අසුබේ බලලා. එසේ ද්වේෂය ආවනේ. ඒක බලන්න ඕනේ මෛත්‍රී බලලා. ඉතින් මේ දෙක දන්නේ නැති එකනා ඉතින් කාමයේ තියෙන වෙලාවේදී මෛත්‍රියෙන් බලලා ද්වේෂයේ තියෙන අසුබෙන් බලලා එක්ක අතකිල මතන යෝජනට නැත්තම් කාමසුකල්ලිය වෙනවා. ඒකල කියන බුදුහාමුදුරු කියලා තියෙන්නේ මම මේ කරන්නේ. මම දන්නේ නැහැ මම අම්මලා කියලා දුන්නේ. මෙහාට පස්සේ ඔබ හන්දිට මට කියලා දුන්නේ. මේකට මෛත්‍රී කරන්නේ. ඔන්න මෛත්‍රී කරා. ඔන්න මම කාමයට ගියා. ඔන්න මම ද්වේෂය කරා. ඔන්න මම අතකිට මතන. ඉතින් මොකද කරන්නේ? මම තුරට දැලිපිය දුන්නාට පස්සේ ඌ කපා ගන්න. දැලිපිය හොඳ කැපෙන ආයුධයක්. ඒක හරියට දැනගන්න ඕනේ බුදුරජාණන්සේ දීලා ඉස්සලා රෝගය අඳුරන්න. මේ රෝගෙටයි මේ බේත. හැබැයි මේ බේදේ සයිඩ් ඉෆෙක්ට් එකක් තියෙනවා. මෛත්‍රී කරන්න ගියොත් රාගයට අහු වෙන්න ඉඩ තියෙනවා. අසුවේ බලන්න ගියොත් ද්වේෂය වංචා කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසායි කියන්නේ ගුරුවරයෙක් එක්ක ඉඳලා කරන ගමන් එනේනවා තාක්ෂණ ගුරුවරයා බලන මේ දෙක දැනගෙන කරන්නේ මේ බේත විස මරලා දෙන්න. ඉතින් ඔක දන්නේ නැහැ. ඒක දන්නේ ඒක ඒක ස්වභාවේ ඔය පන්දි ස්වාමීන් වහන්සේ තමයි මටත් මයිටි ඔය විදිහට විස්තර සාහිත්‍ය කියන්නේ ලොකු දාන්සි කියලා දීලා තියෙනවා. ඒ ශාන්ති කඳුබඩ මැත්තේ කොට ඉඳලා භාවනා කරන වෙලාවේදී හොඳ පාසක මහත්තයෙක් ඇවිල්ලා ෂෝක් එකටමයි විපස්සනා කරලා තියෙන්නේ. විපස්සනා කරලා මේ සායනික ස්වරූපේ තමයි විපස්සනා සාමාන්‍ය කෙරුවට දෙන්නේ අවුරුද්දක් විතර ළඟ තියන්නේ. මෙහි වැඩ ගන්නවා. මේ යහමතු එයා ඉවිල කියනවා ස්වාමීන් වහන්සේ මෙහෙම අරගෙන නෑ නෑ මේ වැඩේ කරපන් ඔය භාවනා කරනවා මේකක් කරනවා. ඔය සල්ලිත් එක කිට්ටු කරන වැඩ, කාන්තාවත් එක කිට්ටු කරන වැඩ, පොත්පත් වල වැඩ ටිකක් දාලා බලන දාන ඈ ගහගෙන ඉන්නවා කොහාටද කන්නේ කේල් ගහන්නද පොල් ගහන්නද කියලා. ඔහොම ඉන්න වෙලාවේදී ඉවරනට පස්සේ කියලා දැන් ඉතින් මේක පන්නේට තියන්න ඕන කියලා මිනිහට මේ මෛත්‍රී භාවනාව ගන්නවා. ඒ හරි ෂොක් මිනිස්සෙක් කිව්වා. කොහොමද දවසේම ඇවිල්ලා සායටල් කිලිම උන්ට කතා කරලා බයින්ට පටන් ගත්තා. උභාන්සි මේක කරන්නේ සම්පූර්ණ වැරදිල්ලක් නේ බලන්නකො. මේක මට කලින් කියලා දුන්නා නම් බලන්න කොච්චර වටිනවද මෙච්චර තටම තටම විපස්සනා කරන දේකුත් නැහැ. මම මෙච්චර කල් පැලවි පැලේ හිටියා බලන්න මේක කොච්චර වටින දෙයක්ද මෛත්‍රී. මෛත්‍රී දුන්නා නම් පාර කොච්චර පැහැදිලිද කියලා මිනිහා පුදුම ආසාවක් වුණා මෛත්‍රී. ඊට කියලා බැරි වෙලාවක් කලින් දුන්නා නම් කවදාකවත් ඔයා කම විපස්සනා කරන්නේ. ඊතරම් මෛත්‍රිය ට්‍රැප් එකක්. මෛත්‍රිය ඊතරම් කාන්දම. ඒක නිසා මෛත්‍රිය දෙන්නේ ඉස්සෙල්ලා. මෛත්‍රිය දැනගෙන ඉන්න. දැනගෙන විපස්සනා කරන්න. කරනකොට අනිවාර්යයෙන්ම ගැටුම්. ඒක මේ විපස්සනාවේ හැටි. ඒක නිකන් අපි හිතනරකයි මේ අනිත් ඇඟවල තරංගත් එක මෛත්‍රිය කරන්නේ කියලා. මේ කියන්නේ රෝගේ සනීප කරන්න ඉස්සෙල්ලා වනමුකේ පෑදුවට පස්සේ දනවා. ඒක උකන. අර කොබරේ පිටින් බෙහෙත් දාලා වැඩක් තියෙනවා. වනමුකේ කලවන්න ඕනේ. පණමුක පාදන. පෑදුවට පස්සේ දානවා. දැනුවට පස්සේ අර විදිහට මේ විදිහට ඇඟිලි කරන්නේ නැතුව දැනගන්න ඕනේ මේ මේ හැදෙන හැටි. විපස්සනා වැඩෙන හැටි ඒකේ. ඒක ධර්මතාවයක් විතර බලලා පෞද්ගලිකව ගන්න තු යනවයි කියන එක හරිය අමාරුයි මොකද අපේ ඇතුළත කොහොම කෙරුවක්වත් තාම මමයි ඉන්නේ. මාන්නේ තියෙන. තාම කාට හරි හේතු කරන්න කැමති. මට මේ දේ කවදාකවත් නෑ අරුව තමයි මේ දේ කරේ. ඕකා කරන්නේ සැලසුම් සාගතනවා. මිනිහට එජෙන්ඩා ගන්නවා. මටයි ගහන්න හදන්නේ කියලා ඉතින් මොකුත් නැහැ නිදාගන්නේ දතාපා. රෑ නිදෙදු කරන දක්නිටි කන්නේ. උදේ පාන්දරත් කෙලකන කේකයි තුනදකින් කියලා අරමසෙන් සම්බන්ධයි. අනේ අරමස මොනවාක්වත් දන්නේ නැහැ ඉතින්. ඉතින් ඒක නිසා විපස්සනා භාවනා මධ්‍යස්ථාන වල උඩින් ඉඳලා බලන ඉන්නකොට මේ මොකක්ද කියන්නේ මේ විහිළු දර්ශන තියෙන. තනිකරම තියෙන්නේ ගිරග්ග සමජ්ජයක්. ගිහිලු ඔක්කොමලා පඬිතුකමට කතා කරන්න ගියාම සාමාන්‍ය අනිකායට වැඩියෙන් කතා කරනවා. වැඩේ බලනකොට යට පැත්තේ අර මොහිනී වගේ ඉස්සරහට හරිය ලස්සනයි. පිටිපැත්තේ කුණු පණුවන් ගහපු තුවාලයක් තියෙන. බදා ගන්න ගියොත් අත දැම්මොත් පිටිපැත්තට ගන්න බෑ. කුණු කුණු පණුව ගහලා තියෙන්නේ. ඉතින් ඒක කාටවත් දෝෂයක් නෙමෙයි. පුද්ගලයා දෝෂයක් අත ස්ථාන දෝෂයක් නෙමෙයි. ඒ නිසා සරුවත් යනසි කියන විපස්සනා කරන්න යනකොට මේ ආයුධ ටික අරන් යන්න. අසුභ භාවනා පිළිබඳ දැනගෙන. මෛත්‍රිය පිළිබඳ දැනන්නේ මේ තැනට මේක යොදන්න. පොතේ ඔක්කොට මෛත්‍රී කරලා බෑ. පොදුවේ එක්කෙනෙකුට උදේ ඉඳලා හැන්දෑව ගන්න කරලත් බෑ. හරියට මේක එනකොටම අල්ලගත්තොත්. හරි දැන් මේ මට වෙලා තියෙන්නේ නුරුස්නා ගතිය. මට මේ වෙලා තියෙන්නේ ප්‍රේම බන්ධනයක් නැත්තම්. සෙනෙහස. හරියට ඒකට දැම්මනම් බෙහෙත මොකද ප්‍රතිවිෂ දැම්ම වගේ ටක් ගාලා අල්ලන. ඉතින් අර ආසාවක් තියෙන තැනයි මෛත්‍රිය දැම්මොත් ඉතින් කන්ට්‍රක්ෂන් තමයි. ඉතින් ඒ දේ වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි කාටවත් පුද්ගලිකව දොස් කියන්න නරකයි. අර මේ ගිය හම්දුරන්න වගේ වැරදිලා ආවට පස්සේ කියලා දෙන්නේ. ඔක ඔබට විතරක් නෙවෙයි. ඔය පාර එහාට යන්න සෑහෙන කැපකිරීමක් කරන්න ඕනේ. නිහතමානී වෙන්න ඕනේ. බිම දාච් පැදුරක් වාගේ. පාපීසන බිස්සක් වාගේ. පාරමේ මේ දූවිලි පේන පාපීසනක් වගේ. ඒ හතුරගෙමත් පණිවිඩය ගනි. පිටුරගෙමත් පණිවිඩය. ගුරුවරගෙම ගනි. ඔත්තන දාලා යන්නේ. ඔත්තනම ඉඳලා හැදියා. හරි මම හරි මම හරි කියලා කියන්නේ හරියට මේ හරකපණ එකට අහුවෙච්චි හරකෙක් වගේ කිසිසේත්ම ආදරෙන් බලන්න තියෙන ගතියක් පේන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද වෙනව? මොකද්ද පරිණාමයක් වෙනව? ඉතින් මේක අනික් ලෝකේ දැක්කනම් මූණට කෙල ගහන්න නිසා භාවනා මධ්‍යස්ථාන කියලා වහලා මේ සෙල්ලම කරන්න දෙන්නේ. පීසට ඉන්න දෙන්නේ නැතුව හංගලා මේ සෙල්ලම කරන්න හදන්නේ මිනිස්සු දැක්කම මූණට කෙල ගන්න. හැබැයි මිනිස්සු දැනගත්තට දැනගත්තත් නැත්නම් මෙතන තමයි වැඩේ යන්නේ. මෙතෙන් තමයි මිනිස්සු ගහබැනීමෙන් ගහබැනීමෙන් කවුරු හරි එකෙන් නැගිටිනවා. සාසනයට. කවුරු නැගිට්ටත් ඔබ දිහා බලන් නැගිටපු එක ඕ අසුචියෙන් නැගිටපු නිසා ආව කෙලසන්න බෑ. ඒ නිසා මේක හොඳ වැඩ පොලක ඇති. වැඩ පොලක තියෙන සුබ හැබැයි Taman නරකයි ඒකෙන් නිදාස කරුණු අරගෙන අවස්ථාව ප්‍රයෝජන බලන්න ඕන පුළුවන් තරම් ආර්යන උත්තමයන් වහන්සේලා නැග්ගෙම මඩේමයි නෙළුම පිපේ. ඒක අල්ලු අසුචි ගඳයි. මානේ සුවඳමය කුඩමසු පිළි ගඳමය දෙකටම දියමය හොඳට නරකට දෙකට කටමය කියලා කියනවා. වචන කතා කරන්න එපා තද වෙච්ච වෙලාව. කතා කෙරුවොත් කටකට ගන්න. කරවන හිටියොත් පාඩම හම්බ වෙනවා ඊගාදාස්. ආ හරි හරි ඔක තමයි මම කියන්නේ. ඉතින් ඒක වෙනක නිසා මධ්‍යස්ථානෙන් කෙරෙන්න ඕන සාකච්ඡා කරන්න. බණ කියන්න. ඒ සිද්ධි වෙන්න අරින්න ඕන. කිසිම දෙයක් වහන්න ඕනේ නැහැ. මතුවෙන්න හරියට පස්සේ කණ්ණාඩි අල්ලනකොටම තේරෙනවා ආ මස් මේ මෛත්‍රී දාන වලට ද්වේෂය දාලා තියෙනවා. ද්වේෂය දාන වලට මෛත්‍රී දාලා තියෙනවා. ඉතින් මේ ඇල්ලිලා අහුවෙනවා. අපි දැන් ලැබීමක්